අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ 80 වෙනි භාවනා වැඩමුළුවේ 3 වෙනි දවසේ 3 වෙනි ධර්මදේශනාවටයි කාලය ලැබිලා තියෙන්නේ සියලුම දෙනා ධර්මදේශනාවකට tempත් වෙලා සාදුකාරය පවත්වමු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 ආදී නවෝප පරික්කිතබ්බන්ති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කවුරුත් වගේ දාන්න පරිදි මේ විතක්ක සංඨාන සූත්‍රයේ දෙවෙනි පර්වය ආදීනව පර්වය පිටිබඳවයි අපි මේ ඉදිරිපත් කර ගන්න හදන්නේ අපි පළවෙනි දවසේ ඒකේ අඤ්ඤ නිමිත්තං පරවේ නැත වෙනස් නිමිත්තක් නිමිත්තකට හිත යෙදීම කියන කොටස ශක්ති ප්‍රමාණය තේරුම් ගත්තා. ඒ වගේම ඊයේ ඒන් පස්සේ තවදුරටත් ඒ නපුරු නුහුරු පාපතර හිතවිලි තියෙනවනම් විතක්ක තියෙනවනම් ඒ සඳහා මේ අද ඉදිරියට තියාගත්ත විදිහට ආදීනවන් ආදීනව පරිකිතබ්බෝ කියන විදිහට ඒ චන්දුපසහගත දෝසුපසහගත මෝහපසහගත විතක්යන්ගේ ආදීනවයන් සලකා බැලීම. මුදි මේ ආදීනවයන් සලකා බලන්න පුළුවන් වෙන්නේ යම් ප්‍රමාණයකට ඒ ආදීනව ටිකක් යටපත් කරගෙන යම් ප්‍රමාණයකට ඉදිරිවදියා මතුවෙද්දිම ඒක පිළිබඳව හැකි සංඥාවෙන් ජයග්‍රාහීව බලන්න කෙනෙකුට විතරයි. ඉතින් ඒ නිසා ඒ ආදීනව සලකන්න යම් යම් සුදුසුකම් තියෙන්න ඕනේ. යම් යම් ප්‍රමාණයකට Taman මේකත් එක්ක ඔට්ටු වෙලා යම් ප්‍රමාණයකට ඒක දිරව ගන්න පුළුවන් මට්ටමට එන්න ඕනේ. මුති යම් කිසි කෙනෙකුට ඒ වගේ භාවනා ජීවිතයේදී නීවරණයන්ගෙන් තොර తాවකාලිකව හෝ නීවරණයන්ගෙන් තොර එහෙම නැත්නම් මේ මේ නීවරණ මේකයි කියලා අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවයි කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. නැත්නම් ලොකු සටන් බිමට ගිහිල්ලා සටන් පෙරමුණේ කරන යුද්ධයක් යුද්ධ පෙරමුණේ කරන හටනක්. ඉතින් ඒකට ඇත්තටම මුළු ස්මාන ව්‍යාම උදව් කරන්න ඕනේ. මේක මානව ශිෂ්ටාචාරයේ වගකීමක් ඒ යෝගාවචරය කරන්නේ. ඉතින් එහෙම කෙරුවට පස්සේ යාට වටික පරදිනවා, වරික දිනනවා, අනේම දිනුවට පස්සේ ඇති වෙනවා මේක බරපතලයි තමයි බෝ වුණොත් ගැම්ම ගත්තොත් Java කැවුනොත් යට වෙනවා පරාජිතයි 16යි වාල් ඔබ ධාරියට එනකොට දැනගෙන පහර දුන්නොත් ජය ගන්න පුළුවන් කෙටි කාලිනව හෝ ජය ගන්න පුළුවන් කියලා. එතකොට ඒ කෙනාට තේරෙනවා ඒ සඳහා මේ සියලුම අපේ යුතුයකම් පහා තබලා මේක තමයි කළ යුතු උත්තරම කාර්යය මේක මම මම සඳහා මගේ ප්‍රයෝජනෙ සඳහාම කරනව නෙවෙයි මේක මානව වර්ගයා විසින් කළ යුත්තක් මම මේ සියලුම ඒ ධූරය ඒ භාර ධූරය කරේ තියාන මම වැඩ කරන්නේ කියලා ඒ ආධිනවයන්ගේ අනිවරණන්ගේ ආධිනව සලකා බලන එකට කියනවා ආදීනවානුපස්සනා කියලා. ඉතින් ආදීනවානුපස්සනා කියන්නේ කියන්නේ තමන් මේතු කොට ටිකක් ටිකක් වශයෙන් දැනගත්ත ආදීනවයන් අනුයි අපි ජීවිතේ දිහා බලන්නේ. ඒක ඉතින් භාවනාවත භාවනා යෝගාවචරයේ පූර්ණ කාලීන භාවනා කරන යෝගාවචරයන දැකි පර්යංකේදී ආදීනවානුපස්සනාව අපි කොහොමයි කරන්නේ? සක්මනේදී අපි මේ ආධිනවන් පස්සනා කරන්නේ කොහොමද? අපේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩමුළුවේදී එදිනදා වැඩවල අපි ආධිනවන් පස්සනා කරන්නේ කොහොමද? පස්සේ අපි එදිනදා ජීවිතයට ගියාට පස්සේ gedara දොරේදී ආධිනවන් පස්සනාව කරන්නේ කොහොමද? ඒගොල්ලන් අපිට බාහිර දూరు කටයුතු ඇවිල්ලා අපි මානසික ආතතියකින් විශාල රාජකාරි ගොඩක් කරද්දී ආදීනවන පශනා කරන්න කොහොමද කියලා. මේක එක එකනාගේ ජීව රටාවල් හැටියට විචිත්‍ර වෙනවා. විවිධව බෙදලා යනවා. අපි ඒ සඳහා අවශ්‍ය කරන ගෑම්ම බොහෝ විට ගන්නේ මේ වගේ සැදී පැහැදී යෙදී පූර්ණ කාලිනව භාවනා කරන වෙලාවේදී. ඉතින් ඒක උනත් හැමෝටම හරියයි කියලා කියන්න බෑ. සමහරෙකුට හරියනවා. ඒ හරියන ප්‍රතිශතය මේ භාවනා කරලා නීවරණයන් අඳුනාගෙන යටපත් කරන්න පුළුවන් ප්‍රතිශතය පුද්ගලික වශයෙන් මම නම් හිතුවට වැඩිය වැඩි. ගිහි පැවිදි ભેදකින් තොරව ඒක සඳහා වැර යෝදා, ලය යෝදා, කර යෝදා, ලයදී කරදී උරදී කටයුතු කරනවා නම් ඒ ජය ගන්න පුළුවන් ප්‍රමාණය මම හිතුවට වැඩිය වැඩි නිසායි මේ කටයුතු වලදී උද්‍යෝගයක් පහළ වෙන්නේ ඉසර එහෙම නැත්නම් ඒව පිළිබඳව අවබෝධ වෙන්නේ ඉස්සලා මම හිතුවේ මේක සාමාන්‍ය සිංහල බෞද්ධයත් අතරින් ගත්ත විදිහට මේ කාලේ කරන්න බැරිය කරනවා නම් සුවිශේෂී කෙනෙකුට විතරයි පුළුවන්නේ මේකේ තාම දුෂ්කරයි අමාරුයි කියලා මම මේ දුෂ්කරකම අඩු කරන්න කතා කරනවා නෙමෙයි අමාරුකම අඩු කරන්න කතා කරනවත් නෙමෙයි නමුත් හිතේ ශිල්ප දැනගෙන හරියට පහර දුන්නොත් ඔය නීවරණ ඔය කියන තරම්ම බරපතල නෑ. නමුත් ඒ සඳහා ඉතින් ඒකටම සැදී පැහැදී කරනවා. ඒකට ඒ සියලු යුතුයකම් බහාතබලා මේක ඉස්සරහට කරන්ඩ හිත දෙන්නේ ශරීරවක ඉඩ දෙන්නේ මානසිකත්වයේ ඉඩ දෙන්නේ අපි පෙර කළ පින් නිසා. ඊට පස්සේ අපි සාමූහික ප්‍රයත්නයකින් මේ නීවරණයන්ගේ ස්වභාව මේ විනීවරණයන් කරන නපුර ඒ වගේ ආදීනව තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයා ඉතින් ආධ්‍යාත්මික පුද්ගලෙක් වෙනවා ආගමික පුද්ගලෙක් වෙනවා යෝගාවචරයි කියලා කටහරලා කියන්න පුළුවන් තරමේ පුද්ගලෙක් වෙනවා ඉතින් මේ ඒක නිසා මේක කඩයිමක් වැදගත් තැනක් මේක සමත භාවනාවේදී මේක තමයි ඉතින් ප්‍රධානම කඩයිම බවටපත් වෙන්නේ මේක තමයි තේරුම් ගන්න ඕන වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒ ඒ සමත භාවනාවෙන් පස්සේ කරන්න වෙන විපස්සනා වෙදිත් සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් එනත සමත සමාධිය හෝ විපස්සනා සමාධි වශයෙන් මේක අනිවාර්යෙන් උපයන්න ඕන. ඉතින් එවැනි මේ වාතාවරණය තියේදී අපිට මේක පිළිබඳව එහෙම නැත්නම් මේ සතුරගේ බලකඳ උරේ ඔත්තු බැලීමේ සීවය සහ එහි තියෙන අංගෝපාංග ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ කර දැන ගැනීමේ කටයුත්තේදී සමත භාවනාවෙන් ගත හැකි උපරාජ උපදේශ රාශිය. විපස්සනා යෝගාවචරයට උනත් දැන් සමත පූර්වංග විපස්සනා යෝගාවචරයට උනත් විපස්සනා පූර්වංග සමත යන කෙනාට උනත් සමත භාවනාවේදී ਸਰවචනාංශේ නැත්නම් සමාධිය ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් නීවරණයටපත් කිරීමේදී දී ඇති තොරතුරු පන්තිය අපිට ඒකාන්ත වශයෙන් gediy පිටින්ම සමතෙන් තේරුම් ගන්න වෙනවා. සමත භාවනාවෙන් තේරුම් ගන්න වෙනවා. ඊට පස්සේ ඒක හදා ගන්න වෙනවා. අපි මේ ගත කරන කාර්යබහුල ජීවිතයේ විපස්සනා වෙදිත් ඒ ලකුණු අපි ධ්‍යාන වශයෙන් නොලැබුණාට කෘත්‍ය වශයෙන් සම්පාදනය කරනවා. ඒක තමයි අද මේ 2500 පස්සේ බුද්ධ ආගම කියන්නේ ඕනෝකට. අපිට වෙදිතෙනකොට අරණ්‍යගත වෙලා පූර්ණ කාලින භාවනා කරන්න බෑ. අපිට තියෙන ගොඩක් ඒ අතරමැද විවිධ රාජකාරී යුතුයකම්. ඒ තියෙද්දී අපි මේ සමතයේ මේක තියෙන නිසා අපිට ඕකෝනේ නැතේ අපි විපස්සනාය කරන්නේ අපි අවශ්‍ය නැහැ කියලා කර හැරියොත් අනිවාර්යයෙන් විපස්සනාව අඩපණ වෙනවා. අපි නිසා ඒකට සමතෙන් ආදර්ශ අරගෙන සමතෙන් පාඩම් පන්ති අරගෙන අපි ශක්ති ප්‍රමාණයක උපය ගන්න. විපස්සනා උපක්‍රම මාර්ගයෙන් නැත්නම් අපි ඒකට විපස්සනා සමාධිය කියලා කියනවා. විපස්සනා සමාධිය ලබා ගැනීමෙන් తాවකාලිකව සමත යෝගාවචරය වශයෙන් නැුණත් කෘත්‍ය වශයෙන් ඒ නිවර්ණ යටපත් කරන්න. ඒ නිවර්ණ යටපත් කිරීමේ කටයුත්ත ඉතින් අර සමත යෝගාවචරය ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා පැවිදි වෙලා කරනවා වගේ විපස්සනා යෝගාවචරය తాවකාලිකව හෝ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා සීල් වැඩ බහා තබලා ඒ කටයුත්ත කිරීම ඒකේ තියෙන ඒ ප්‍රායෝගික වටිනාකම දැකලා තමයි මේ මහා ශිෂ්‍ය ආඩෝ ස්වාමීන් වහන්සේ මේ දවස් හතේ භාවනා සති දෙකේ භාවනා ආදි වශයෙන් මේ භාවනා ක්‍රම වලින් ඒ හොඳටම අවශ්‍යතාවයේ තියෙන යෝගාවචරින්ට අවස්ථාව සලසලා දුන්නා දුන්න පස්සේ මම හිතන්නේ ඒ මහසිසාරද ස්වාමීන් වහන්සේ සතුටු වුණා ඒ අලුතෙන් අලුතෙන් ඇති කරලා දීපු මේ මේ නාලිකාව දිගේ ඒ ඒ ජනේලෙන් ඒ දොරෙන් දැයෙන කොටසකට මේ මේ කටයුත්තේ ඊට වැඩි ප්‍රතිශතයක සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකෙදී මේ මේ නිවර්ණ පිළිබඳව ඒකේ බරධාරකම දැන පිළිබඳව එහෙම නැත්නම් ඒකේ තියෙන නපුර පිළිබඳව භෞසුත භාවයේ වැඩි කෙනාට හටනේ පහසුවක් තියෙනවා. මේ කර්ම කරුණු දන්නවනම් මේ අලගිය මුලගේ විස්තර දන්නවනම් අපි මේ ගහන්න හදන බලකඳවුරේ තියෙන ශක්තිය මෙච්චරයි මෙච්චරයි කියලා මුකක් ඔත්තු බලලා දන්නවනම් බලකඳවුරට ගහන්න ලේසියි. ඉතින් මේ බුදුරජාන් වහන්සේ අපිට මේ ඔත්තු සේවාවට අවශ්‍ය සිටියම ඇඳලා දීලා තියෙනවා. ව්‍යාපෘතිය පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මේ මේ මේවා බලන්න ඕන. බලලා මේ මේ වෙලාවේ මේ මේ විදිහට වැඩ කරන්න ඕන කියලා. ඒ නිවරණන්ගේ ලක්ෂණ, ඒ ඒ මේ නිවරණවත් මෙන්න මේ ආයුධෙන් ගහපන්. මේ ඊගාට මෙහා එනවා වෙන්න පුළුවන්. ඌ එනකොට මුයකින් ගහපන් කියලා හරියට අර සුරංගනා කතාවල තියෙන මේ මේක එනකොට මෙන්න මේ අඟුරු කෑල්ල විසි කරපන්. එනත මේ වතුර ටික ඉහපන් කියලා එක එකට එක එකට එන යක්ෂයින්ට ප්‍රේතයින්ට එක එක උපක්‍රම අරගෙන වීරෝදාර කුමාරේ කැලයක් මැදින් ගමනක් යනවා වගේ යෝගාවචරයටත් ඒකේ සුරංගනා කතාවක් තියෙනවා. ඉතින් යනෝ බලනකොට අපි ඊයේ පෙරදා කතා කරපු ටික නැවතත් පිටු කරන්න පුළුවන්. අපිට ඉස්සල්ලාම හම් වෙන්නේ මේ චන්දූප සහගත විතක්ක. ඒ කියන්නේ නන්නතර හිතවිලි කියලා කියන්නේ. එක තැනක එක දෙයක ඉන්නව වෙනුවට අත්ෙන් අත්තට පයින් හිටිවිලි. තැනින් තැනට පයින් හිටිවිලි. ඉතින් ඒක විචිත්‍ර කරන්නයි කියන්නේ මේ රූප බලන්න තියෙන ආසාව විවිධ ආකාරයෙන් වර්ණ සහ සටහන් බලන්න තියෙන ආසාව. ශබ්ද වශයෙන් විවිධ කංකලු නාද අහන්න තියෙන ආසාව. වගේම ගන්ධ සුවඳ වශයෙන් විවිධාකාර ඒ නහය පිනවන ආසාව. දිව වශයෙන් අපි নানা ආකාර භෝජන සංග්‍රහ විවිධාකාර රසම සූලුවට තියෙන කෑදරකම. ඊගාවට මේ පස්සට විල්ලුද දෙන්න තියෙන ආතාව. විවිධාකාර සුඛෝපභෝගී යාන වාහන වලට තියෙන ආශාව. එච මේ ආශාව ජයග්‍රහණයක් පෙරපිනක් පෝසත්කමක් ආදි වශයෙන් මෙට්ට හැවිච්ච මේ හිතට ඒකෙම පෝෂණය ලැබෙ හිතට මේ එකම දෙයක් නිසා බොහෝ දේශ බොහෝ වෙලා බලා සිටීම නම් වූ ඒකාග්‍ර භාවය ඒකෝදි භාවය මේ සමාධිය අහසට පොළොව වගේ වෙන වෙනවා ඒක නිසා අපි මේ භාවනා කරනකොට අපි ගත්ත මේ උදාසීන වූත් ප්‍රත්‍යක්ෂ කළ හැකි වූත් වියදමකින්තරව ගත හැකි වූත් මේ කායානුපස්සනාව තිබියදී හිත නන්නත්තර දේවල් වලට යෑම මොන මාත්‍රකාවෙන් මතු වුණත් ඒක කාම ඡන්දේ වශයෙන් නැත්තම් මේ කාමයට කැමැත්ත වශයෙන් යෝගාවචරය තීරුම් ගන්න ඕනේ ඒක මේ මගේ දුර්ලකමක් හෝ එහෙම නැත්තම් මම ධර්මයට කරන අගෞරවයක් නෙවෙයි මේ කාමච්ඡන්දයාගේ වැඩේ ඒක තමයි ඉතින් ආපු වෙලාවට එයා එක තැනක ඉන්න දෙන්නේ හැම තැනම නටවනවා. ඉතින් උකට නන්නත්තර වෙනවයි කියනවා. හිත මේ නන්නත්තර වීම නැත්තම් ඒකත් ලෙඩක්. නන්නත්තර වෙන්නේ නැති හිතක් න ඌ බුබ්බඩේක ඌ බබ්බනේ. ඔගේ ඌට කල්පනා ශක්තිය නැහැ. ඉතින් ඒකත් ලෙඩක්. ඒ නිසා එතකොට බෙහෙත් දීලා ආය නන්නත්තරකම ඇති කරගන්න. ඔය පොඩි ළමයින්ට ඕටිස් හැදුනොත් හරි මොනවා වුණොත් ඔය බලාගත්තත් බලාගෙන ඉන්නවා. එතකොටත් අම්මලා තාත්තා නිකටල්ලේ තියාගෙන අනේ පශ්චාත්තාප වෙනවා. බම්මන දරුවෙක්, බුබ්බඩෙක් යමක් කමක් කරගන්න බෑ කොරෙක්. එහෙම නැත්නම් දුර්ල කායික මානසික දුර්ල එක්කෙනෙක් කියලා. ඊට පස්සේ ගත්තට පස්සේ මේක සීමාව දන්න ඉතින් වැටක් කඩාන පයින්නවා තල්ලත් කඩා ගන්නවා ඊට පස්සේ කළ යුතු නොකළ යුතු නොපනත්කම් තේරවත් කරනවා ඒ නිසා මේ කාම ඡන්දේ වශයෙන් තියෙන මේ নানা අරමුණු ගැනීම කොච්චරක් සෞඛ්‍ය සම්පන්නද කොතනින් එහාට නපුරද කියන එක මිලෝ යකෙකුට තීන්දුව කරගන්න අමාරුයි. මේක නැතුවත් බෑ. ඇතුවත් බෑ. ඇතුවත් බැරි නැතුවත් බැරි යකෙක්. ඉතින් ඒ නිසා මේ අසීමිතව නන්නත්තරකම යටතේ හැදිච්ච මේ හිතට කොතෙක් දුරට පාලනය කළ යුතුද කොතෙක් පාලනය කිරීම සෞඛ්‍ය සම්පන්න නැත්නම් ප්‍රායෝගිකද කියලා එක එක්කන කරනම් අපිට තීන්දුව කරන්න කොහොමඩක්වත් බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ශාස්ත්‍රුණාංශේ නවකන් හොයාගෙන යන්න ඕනේ. ඒ ශාස්ත්‍රුණාංශය තමයි අපිට කියලා දෙන්නේ මේ මට්ටමට ආවොත් ඔබ බම්මණෙක්, ඔබ බුබ්බඩෙක්. ඔබට මොනවත් තේරෙන්නේ නැහැ. ඔළුව වැඩ කරන්නේ නැහැ. මේ මට්ටමට ආවොත් ඕනකට වැඩි වැඩි. මේ මට්ටමට ආවොත් ඔබ අන්ධ වෙනවා. ආලයෙන් අන්ධ වෙනවා. රූපෝලියෙන් අන්ධ වෙනවා. සද්දෝලියෙන් අන්ධ වෙනවා. ඇබ්බැහියකටපත් වෙනවා. නිසා මෙන්න මේ සීමාව ඔන්න සෞඛ්‍ය සම්පන්න සීමාව. කියලා මේ කාමච්ඡන්දේ සීමාව අපේ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් අපේ භෞතික භූගෝලීය පිහිටීමෙන් හැටියට වෙනස් වෙනවා. අපිට කියන්න බෑ මේ උතුරු කුරු දිවයිනේ මිනිස්සෙකුට අවශ්‍ය කරන ඒ කාමෝපසංහිත හිතවිලි නිරක්ෂේ ඉන්න අපිත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් මේක. එහාට එතනදී තියෙනවා ඒ පරිසරයට සලකා බලන්න පුළුවන් මෙන්න මේකයි මධ්‍යස්ත <coughs> සෞඛ්‍ය සම්පන්න පරාසය කියලා. ඉතින් අන්න ඒක තේරුම් ගන්න තේරුම් ගන්න නම් අපි අනිවාර්යයෙන්ම හොඳටම සීතල වෙච්ච හිත දැනගන්න ඕනේ. හොඳටම අවිශ්චිත හිත දැනගන්න ඕනේ. ආ මෙන්න මේ ටිකේ තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කාමච්ඡන්දය පිළිබඳව මේ මැද මාවත දන්නේ නැත්නම් අධිකව කාමච්ඡන්දය තමයි හොඳ කියලා ගන්න එක්කනට කියනවා කාමසුවල්ලි කාණ යෝගයට වැටිච්ච එකමයි. එහෙම නැත්නම් කන්නලා බොන්නලා මොකක්වත් නැහැ වද දීගෙන කාමච්ඡන්දේ කපන්න හදන මිනිහට කියනවා අත්ත කිලමතාන යෝගයට වැටලා ඉන්නවායි කියලා. මේ දෙන්නටම කොටෙන්න බෑ. මේ දෙන්නටම කොටෙන්න බුදුහාමුදුරෝ අපේ සරුවච්චන් වහන්සේ බුදු වෙච්චි ගමන් ශ්‍රී මුකේ විවෘත කරපු ගමන්ම කිව්වේ ද්වේ මේ භික්කවේ අන්තා පබ්බචිතේන සේවිතබ්බා ඛතමා ද්වේ යෝචායන් කාමේසු කාමසුකල්ලිකාණ යෝගෝ යෝචායන් අත්තකිලමතාණ යෝගෝ එනිසා මේ කාමච්ඡන්දේදී මෙන්න මේකයි මෑදමාවත මේකයි සෞඛ්‍ය සම්පන්න පරාසය කියලා තේරුම් ගන්න හරි අමාරුයි ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ අර අන්ත දෙක පුළුවන් තරම් කිට්ටු කරන කිට්ටු කරන කිට්ටු කරන කිට්ටු කරන එන එකයි. ඉතින් ඒ කිට්ටු කිරීමේදී අපි ඉස්සල්ලාම අර වීතික්‍රමණය වෙන කෙලෙස් නතර කිරීම සඳහා කය වචන දෙක හිර කරගෙන සීලයක පිහිටලා ඒකට අන්ත වූ දේවල් නතර වෙනවා. නතරලා මැදට ගෙනල්ලා අපි භාවනා මධ්‍යස්ථානික රුක්ක මූල ශූන්‍යාකාරගත වෙලා හිතට මොනක්වත් වැඩක් දුන්නේ නැත්නම් ඒක යකාය කම්මල වගේ. ඒ නිසා වැඩක් දෙනවා. ඒකට කියනවා අපි රූප කර්මස්ථානය කියලා. කායानुපස්සනාව කියලා, කායගත සතිය කියලා. ඉතින් නැත්නම් අපි ආනාපාන සතිය කියලාත් ඕකටම කියනවා. මේ විදිහට කියනවා මේ නන්නත්තර වෙන එක හරි කමන්නේ හැකි හැකි හැම වෙලාවකම මෙන්න මේ මධ්‍යස්ථානට ගෙනලා තියන්න. අන්නේ හැකි මධ්‍යස්ථානයේ නැත්නම් වැඩපොළට තමයි කර්මස්ථානය කියලා කියන්නේ. හිත දුවන හැම තැනම දුවනවා. ඒක මේක දැරේට නැත කරන්න පුළුවන් එකක් නෙවෙයි. කියනවා පුළු පුළුවන් වෙලාවේ හැකි හැකි වෙලාවේ මේ මැදට ගන්න. මේ කර්මස්ථානට ගන්න, වැඩපොළට ගන්න, කම්මලට ගන්න. ඉතින් කම්මලට ගන්නකොට මේ ගන්න ප්‍රයත්නයට මැදට ගන්න හදන ප්‍රයත්නයේට හරියට අතුරු ආන්තරා තියෙනවා. මොකද මෙතෙක් කල සම්පූර්ණ මැද නොදැක්ක දඟලපු හිතට මේ මැදට ගන්න හදනවා. ඉතින් අතුරු ආන්තරය හැම අතුරු ආන්තරාකටම ව්‍යාපාදයේ කියන ද්වේෂය ඇති කරන නැද්ද කියන උපතම මේ භාවනා කරන්න ගියාම ඕන් සද්දයක් ඇහුණා. ඕම් මధుරෙක් ආවා ඕම් කවුරු හරි ගැස්සා කියලා ඉතින් අර ගෙවල් දොරවල් වලින් දැටි හෙන ගහන්න සද්දා වුණාට කිසිම චෝදනාවක් නැහැ. මෙහාට පස්සේ කැස්සක් තමයි. දොරක් හයියෙන් වැහුණත් තමයි. අර අර ව්‍යාපාදයේ උද්දීපන වෙලා එනවා. ඉතින් එතකොට යෝගාවචර දැනගන්න ඕනේ කාමච්ඡන්දේ යම් තාක්ද ඒක හේවනල තමයි ව්‍යාපාදේ කියන්නේ. කාමච්ඡන්දේ ගොඩක් තියෙන කරන්නේ ගොඩක් ව්‍යාපාදේ තියෙනවා. අපිට වෙන්නම් කාමච්ඡන්දේ ව්‍යාපාදේ දෙන්නට දෙන්න හටම් කරන මේ විරුද්ධ පිළිදෙන්නේ කියලා නෑ එකම සහෝදරයෝ දෙන්නා. කාමච්ඡන්දේ වැඩි කරනට ඒකාන්තයෙන් ද්වේෂය වැඩි. ද්වේෂය වැඩි කරන කාමච්ඡන්දේ නිසාම තමයි ඔය ද්වේෂය ඇති කරගෙන තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වගේ හටනක යෙදී ගත කරන මේ වගේ ඉස්සිසල්ලාම් වතාවට මේ නීවරණයන්ගේ භූමිකාව රංගනය තේරුම් ගන්න හදන අයට බුදුජානනාංශයේ පුදුම විදියට තමන්නාංශගේ අත්දැකීම් පෙන්නමින් එයාට ධෛර්යයක් දෙනවා මේ කාම ඡන්දය ඔබ මෙතෙක්කල් කාපු පරිප්පුවට ගෙවන ණයක්. මෙතෙක්කල්ම කිය පුළුවන් තරම් රූප බලනවා කියලානේ. ශද්ධහපන් කියලානේ. ගන්ධ රස පහසන් කියලානේ. පහස ලබන්නේ අපි නෑ දෑයත් වට කරන යාළුවොත් වැඩ කරගෙන ඉතින් කෙරුවේ මේක හම්බ කරන එකනේ. දැන් ඒක පාර මේක නතර කරාට වේගෙන් යන බර වාහනයක් බ්‍රේක් එකකට නතර වෙන එක ස්කිඩ් කරනවානේ. ඇද්දගෙන කාගෙන යන නැත්නම් අනිත් පැත්ත යනවා. ආන්නේ වගේ තමයි ඔබ කෑවනම් පරිප්පු දැන් ගෙවපන්. මේකට කියනවා බුදුන්සේ නිසා ණයක් කියන. කාම ඡන්දේ කියලා කියන්නේ ණයක්. ඒ නිසා අපි මේ වගේ තැනකට ඇවිල්ලා එක තැනක හිටපන් කිව්වට ඔය ණය ගෙවනවා. හිතාට පුරුදු පරිස්සේ හැම තැනම හැසිරෙනවා කාම සංඥා වශයෙන්. එතන වැඩියෙන්ම කාමයට ගිජු කෙනාට කාම සංඥා හරි උද්දීපිතයි. මේ අස්පනා අපිට පේනා වගේ ගොජ්ජ දානවා. දිදුලන උද්වේග කර කාම එනවා. ඒ නිසා ඒක ණයක් වශයෙන් බුද්ධ ඥානසෙ පෙන්වනවා. ඒ එතකොට පේනවා මේක ආදීනව පක්ෂේ සලකනවා. මෙතෙක් කල මම මේක සැපක් පොහසත්කමක් පෙරපිනක් වාසනාවක් භද්‍ර දෙයක් මංගල දෙයක් කිය කිව්වා. දැන් එලෙවෙලව පහර දෙනකොට තේරෙනවා මේක ණයක්. මම මේකට ණයකාරයෙක් ඇවිල්ලා සල්ලි ඉල්ලනකොට අපි එලවෙන හැංගි හැංගි දුවනවා. අර මාසේ එලෙවෙලව ඊට පස්සෙන් එනවා. ආන්‍ය වගේ තමයි කාම සංඥාව ණයක්. ඒ වගේම ਸਰුවචනාංශයෙන් පෙන්නලා දීලා තිනවා ඒක නිකන් පිරිසිදු වතුරක් නම් වතුරේ තියෙනවා පිළිඹු කරන ගතියක්. පිරිසිදු වතුරක තියෙනවා ඡායාව පෙන්වන ගතියක්. ඒකෙන් පිරිසිදු වතුරේ තියෙනවා විනිවිද දකින්න පුළුවන් ගතියක්. නමුත් වතුර යම් වෙලාවක වර්ණ මිශ්‍ර වුණොත් පේන ඡායාව විවරණ කරලා පෙන්වන්නේ. ඒ වගේම වර්ණ මිශ්‍ර වීම නිසා පතුල දැකීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා මිශ්‍ර වතුර මිශ්‍ර වෙච්ච ජලයක් වගේ තමයි මේ කාමච්ඡන්දයෙන් මුසපත් වෙච්ච හිත. ඒක නිසා යම් වෙලාවක කාට හරි අඩිය දකින්න පුළුවන් වුණොත් යම් වෙලාවක තමගේ මුඛ නිමිත්ත මූණේ පිළිඹුව බලන්න පුළුවන් වුණොත් එතකොට තේරෙන්න පටන් ගන්නවා කාමච්ඡන්දය තියෙනවනම් තමන්ගේ මූණ පේන්නේ වර්ණ වෙලා. සුපාපේ නෙමෙයි. ඒ වතුරේ තියෙන වර්ණය නිසා. ඒ වගේම වතුරේ අඩිය සිප්පි කඩු තියෙනවා පේන්නෙත් නැහැ. අඩිය පේන්නෙත් නැහැ. ඒක හේතුව වතුරේ දෝෂයක් නෙවෙයි. ඒ වෙලාවට මේක වර්ණ කරපු මේ වර්ණකේ නිසායි වතුරේ තියෙන අර පිළිඹු කිරීම සහ විනිවිද දැකීමේ ගුණය නැති වෙනවා. ඉතින් ඒක නිසා ਸਰවචනාංශයේ ඒ කාමච්ඡන්දය ගැන විතරක් නෙවෙයි පහම ගැන කතා කරලා කියනවා මේ ධර්මය හිතේ වැඩ කරනවා නම් අන්ධ කරන ගතියක් තියෙනවා කියලා. Tamanට පේන්නේ පේන්න ඕන දේ නෙවෙයි. කැටරැක් හැදිච්චාම ඒක හදෙන්න වෙලා පේනවනේ. ඒක නිකන් බ්ලර් වෙලා මඩ ගෑවිලා නෙවෙයි පේන්නේ. ඉතින් මේ නීවරණ වලට තමයි කැටරැක් කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ තමයි සල්ලක්ෂය කියලා කියන්නේ. ඇස් වෛද්‍යවරයයි කියලා. ඇස් විශේෂඥයයි කියලා කියනවා. බුදුරජාණන් සල්ලක්ෂය නැසෙ මේ කටරක් කපනවා. කපලා පෙන්නනවා. ඔන්න බලපං ඔබ මේ ඇහි සුද තියෙනකොට බලපං. කොහොන බලපන් මං හිටගෙන කපනවා. දැන් බලපන් මොකද වෙන්නේ කියලා. දැන් බලපන් වතුර දිහා. දැන් වතුරේ බලන්නේ වතුර මිශ්‍ර වෙච්චි වර්ණ මිශ්‍ර වෙච්චි නැති වතුරක දිහා බලනවා වගේ ඕන්න ඔබට පේනවා ඔබේ ප්‍රകൃති මූණ. ඔබට පේනවා වතුර හරස්කඩ කියලා මේ මේ සල්ලක්ෂ්‍ය සල්ලි වෛද්‍යවරයා නිසා බුදුචානන්සේට අපි සතහට වෙන බව දුකට වේදානන් කියලා කියනවා. නමුත් අපි අද ලෝකයේ මේ සුද බැඳිලා ඒ සුද හරහා චීන කන්නාඩි දාලා අන්වීක්ෂ දාලා දුරේක්ෂ දාලා ලෝකය ගැන කියන පච ටික බලන කොට අද විතර පච කියන ලෝකයක් ඇත්තෙම නැහැ. ඔක්කොමලා මේ ලෝකේ දිහා බලන්නේ ඔය තමන්ගේ තියෙන සුද කපා ගන්න නැතුව. ඒකට සුද කපා ගන්න වෙලාවක් නැහැ. හැබැයි මේ දකින දකින්නේ ලියන්න, දකින් දකින්නේ ටෙලිවිෂන්, ටෙලි ඩ්‍රාමා හදන්න, දකින දකින්නේ අනුන්ට කියන්න, දකින දකින දේ තැම්පත් කරලා තියාගන්න මේ ජනමාධ්‍ය නටන නැටිලදී බලනකොට ඒ Tamange ඇහැ සුද්ධ කරන්නේ නැතුව මේ දැක්කා කියලා දැක්ක අස්තනා අපිට දැක්කා කියලා මේක කිරිය පුප්පගෙන කෑ ගන්න හැටි තියා බලනකොට ඉතින් අන්ධ කරනමයි කියලා කියන්නේ සබ්බේ පුතුජනා උම්මත්තකා කියන වචනේ මේකට බොහොම සමාන්තරව යනවා හැම කෙනෙක්ම කියන්නේ මම මේ ඇත්තට අත්දකලා කියන්නේ බොරු නෙවෙයි මම අත්දැකලා කියන්නේ. ඇත්ත තමයි බලනකොට. අත්දැකලා කියන්නේ නමුත් සුදක් හරහා දැකලා තියෙන්නේ. කැටරක් තියෙදි බලලා තියෙන්නේ. ඉතින් බලපු දේ නම් ඇත්තටම කියනවා. බුදු කෙනෙක් ඉන්නවනේ ලෝකේ. ධර්මයක් තියෙනවනේ. බුදුහාමුදුරණ තේරෙනවනේ මේ මනුස්සයා බොරු නෙවෙයි කියන්නේ උනට බොරුව තමයි කියලා. මේ මේ අන්ධකාරය තියෙනකම් ඒ නිසා කියනවා නීවරණ තියෙන හිත අන්ධකරනෝ අචක්කු කරනෝ ඔබට තියෙනවා ඇහැ ඒක වහනවා ඔබට තියෙන මිනිස්සෙකුට තියෙන සතෙක් ඉක්මවලා ගිය ඒ ඥාණය වහන නිසා අචක්කු කරනෝ. ඇහැ අන්ධ කරලා දානවා. ඇත්ත ඇහැ නැති කරනවා. ඇහැ පොට්ට කරනවා. පඤ්ඤා නිරෝධකෝ ඔබට ඇත්ත දැකලා ඇති හැටිය දැකීමේ ප්‍රඥාව නිරුද්ධ කළා දාන. ඒ මේ මඩ කලවම් වෙච්චි වතුර නිසා පඤ්ඤා දුබ්බලී කරනෝ ඔබ පස්ස ගහනවා. මේක නම් කවදාකවත් බැරි වෙයි. මේක කොහොම කරක්වත් කරන්න බෑනේ. අයි හැම වෙලාවෙම පේන්නේ මේ වපරෙක් මිනිසෙකුට පේනවා වගේ. ඇහැසුද වෙච්ච මිනිසෙකුට පේනවා වගේ මේක දිහා බලනකොට අරක පේන්නේ. ඊට පස්සේ කියනකොට කියනකොට අනික් මිනිස්සු කියනවා පිස්සු ඔයාකට පිස්සු කියලා. බලනකොට පිස්සු තමයි කියන එකටත් පිස්සු ආනෙකටත් පිස්සු. නමුත් මෙහෙම ලෝකයක බුදු කෙනෙක් පහළ වෙලා ඇත්ත කියන්නේ ගියාට පස්සේ පිස්සු ඩබල්. පිස්සු හොඳ එකේන. බුදු කෙනෙක් පහළ නොවුණා නම් අපිත් හොඳ කෙලිකාරයෝ තමයි. අපිට ලොකු වීරය එතකොට මොකද කවුරක්වත් නැහැනේ අපිට ඇත්ත වෙන්නලා දෙන්නේ. අන්නේ අන්ධ પરම්පරාවට තමයි බුදු කෙනෙක් පහළලා කියනවා. ওই නීවරණ තියෙන තාකල් අන්ධ කරනෝ, අචක්කු කරනෝ, පඤ්ඤා දුබ්බලී කරනෝ, පඤ්ඤා නිරෝධකෝ අනිබ්බාණ සංවත්තනිකෝ කොහොම හරි මායම් කරලා නිවන මාර්ගේ කපනවා. එයාගේ තියෙන එකම ක්‍රමය තමයි කෙනෙකුට මේ ඇත්ත දැකලා ඉදිරියට යන්න දෙන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ අනික් සියල්ලටම කලින් මේ කැටරක් අයින් කරන්න ඕනේ එහෙම නැත්නම් මේ සුද අයින් කරන්න ඕනේ ඇහැ පාදා ගන්න ඕනේ ප්‍රඥාවට ඉඩ දෙන්න ඕනේ ඇති හැටිය දකින්න ඕනේ ඒ වගේම මේ පස්ස ගහන හිත නෑ බෑ කියන හිත කෙලෙස් හිත බය හිත ඉදිරියට ගන්න ඕනේ නිවන දිහාට යන්න ඕනේ කියලා එයා සියලු වැඩ බහ තබලා උත්සාහ කරાવી මේ එකම අරමුණක හිත තියලා මට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ඉන්න ඉන්න ඉන්න මේ භයානක කාමච්ඡන්දේ නැති වෙනවා. අරමුණින් අරමුණෙන් පණින්න පණින්න කාමච්ඡන්දේ නැවත රජ වෙනවා. ඒ නිසා යෝගාවචරයට දැන් වැඩක් තියෙනවා. යෝගාවචරයට අභියෝගයක් තියෙනවා. යෝගාවචරයට කලියුත්තක් තියෙනවා. යෝගාවචරයට ප්‍රතිපදාවක් තියෙනවා. යෝගාවචරයට කෙලස් කැපීමක් තියෙනවා. ඒ කෙලස් කපන වෙලාවේදී ඒක නිකන් අටුවාචාර්යන් වහන්සේලා පෙන්වන්න හදන්නේ දුවන ආශ්‍රය කුඩ ලැබු අලුපෝල් ගෙඩියක් තියන්න හදනවා. කටසු පිටක් කොට මණිකක් තැම්පත් කරන්න හදනවා වගේ. කෙලින් කරපු ඉදිකට්ටක් උඩ අබහුරක් වක් කරලා කොයි වෙලාවෙ අබෑටයක් ඉදිකට්ට උඩ කෙලින් හිටියද කියන හදනවා. ඉතින් එවැනි අපහසුයි කියලා හිතෙන එවැනි කටයුත්තක් කරන යෝගාවචරයට පව වඳින්න වටිනවා. එයා දන්නවනම් මම මේ කරන්නේ නීවරණදී ආදීනව දැන ගැනීමටයි යන්නේ කාම උපසංහිත නැත්නම් ඡන්ද උපසංහිත දෝෂ උපසංහිත මෝහ උපසංහිත හිතවිලිත් එක්ක මේ ගත කරන ගත කරන ඇලි ගලි ගත කරන ජීවිතයත් එක්ක මේවා නැති ජීවිතයක තියෙන සංසන්දනය බලන්ඩ එයා අනිවාර්යයෙන්ම මෙතෙක් කාවට ලක්ෂිකුත් එකක් මිනිස්සු මේක කරාට Tamanට මේක හුරු වුණාට ඒකේ තියෙන ආදීනව සලකන්න නම් විප්ලවීය හැඟීමක් යාට තියෙනවා ලෝකෙ කිසිම කෙනෙක් ඒක කෙනත් එක්ක ඉන්න ඒක නඩ වෙන්නේ මේ මනුස්සයා මේ මොකද්ද මේ කරන්න හදන්නේ. ඔය පේන දෙයට වැඩි මොනවද ආයේ පේන තියෙන්නේ. ඕක තමයි පෙනුම කියන්නේ කියලා. ඒගොල්ලෝ ඒක සම්මුතියක් කරගෙන සම්මුති සත්‍යයේ ඉන්නවා. නමුත් සර්වජන් වහන්සේ හෝ කෝසලන් වහන්සේ හෝ උන්වහන්සේ අනුගමනය කරන දුහාල පුතාලා උත්සාහ කරනවා නෑ මේකේ මොකක් හරි පටලවිල්ලක් තියෙනවා. මේකේ පොට මත්කතියක් තියෙනවා. ආදීනවයක් තියෙනවා. ඉතින් එවැනි කෙනාට බුදුදහම කියනවා පුළුවන් නම් පුළුවන් ඇත්තටම පුළුවන් විශ්වාසයෙන් බලන්න එකම අරමුණක බොහෝ වෙලා හිත පාත්තක්. ආස්වාස් ප්‍රසවාසයේ පුළුවන් තරම් හිත පාත්තක් නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන එක පුළුවන් තරම් හිත පාත්තක්. වම දකුණේ පුළුවන් තරම් හිත පාත්තක්. කනකොට යනකොට එනකොට පැසිකිලි කැසිකිලි කරනකොට ඒ දේ හිත පාත්තන්න පාත්තන්න පාත්තන්න අර නන්නත්තර වීම නතර වෙනවා. ඒක නිසා කාමච්ඡන්දේ කියන්නේ නන්නත්තර වීම නම් එක අරමුණක් වැඩිපුර ඇසුරු කිරීමට ඒකාග්‍රතාවය කියලා වචනයක් ධානාංගයක් මේ කෙනාට අවබෝධ කරගන්න වෙනවා. ඒ නිසා මේ කාමෝපසංගත හිතවිල්ල ගැන කියනකොට ශිලු නීවරණයට පොදු ඒකේ තියෙන අන්ධකරණා චක්කුකරණ ගතිය, පඤ්ඤා දුබ්බලීකරණ ගතිය, පඤ්ඤා නිරෝධනය කරන ගතිය, නිවනෙන් මග ගතිය පොදු ලක්ෂණ. මේක බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ණයක්. අපි අපේ දරුවන්ට දෙන්නේ මේ කම්සප කියලා ණයක්. උණ්ඩ නෙවෙයි උන්ගේ ආත්පුතු પરම්පරාවට ගෙවන්න වෙනවා. මට හරි සතුටුයි ළමයි නැති එක. මට දෙන්න දෑවැද්දකුත් නැහැ. උන් හැවිරලා මට බයිනෙකුත් නැහැ. ඉතින් ඒ එහෙම බැරි නම් අපිට සිද්ධ වෙනවා ඉන්න දරුවට නීවරණයන් කපන හැටි කියලා දෙන්න. ඉතින් අපිට බෑනේ කරන්න ඉතින් පළවෙනි අවුරුදු 10 පොඩි එක සෙල්ලම් කරන්න එපායි. ඒක ඉතින් ස්වභාවිකයිනේ අප්පා. උඩු බැල්ලෙන්නේ ඉන්නේ. ඊට පස්සේ 10 ඉඳලා 20 වෙනකන් ක්‍රීඩා දශකේ. ඉතින් ඒ කාලේ බෑනේ ඉතින් නිවන් දක්කන්න අකුරු ගන්නට කල් ගන්නවනේ. ඊට පස්සේ සෝබන දශකේ. වර්ණ දශකේ. අම්ල දශකේ කියන්නේ අහන්න නැති වයස. ඊට පස්සේ බල දශකේ. ඉංග අංග ඉංග මේ මොලේ මේ අංග වෙන්නන වෙලාව. වැඩ පෙන්නන වෙලාව කෙල්ලන්ඩයි කොල්ලන්ඩයි අම්මටයි තාත්තටයි නැන්දම්මටයි මාමටයි සීරටම බලයේ පෙන බල දශකේ. ඊට පස්සේ ඥාන දශකේ නෝට ඌ හොම්බෙක්. එක්ක උට අනිවාර්යයෙන්ම ජීවැඩියා. එතන අනිවාර්යෙන් බ්ලඩ් ප්‍රෙෂර්. ඒ වෙනතන රුමැටික් පේන්. ඒ නැත්නම් ආතරයිටිස්. ඉතින් ඊට පස්සේ ගාටනවා එතකන් හම්බ කරපු ටික සේරම 50 වෙනකොට දොස්තරලට දීලා ඉවරයි. අනිවාර්යයෙන්ම ඔගේ ජොබ් එකෙන්ම උට දෙනවා දෑවැද්දක්. ගෙදර යනකොට ජීවැඩිය ආරම්භලයක්. නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර්. ඊට පස්සේ උඹ මුළු අවුරුද්ද පුරාම හම්බ කරපු EPF, PAYE ඔක්කොම ගෙවපන්. බිල කිව්වට පස්සේ දැන් ඉතින් ආයෙ හංගාගෙන කපා. 60 වෙනකොට පබ්බහාර දශකයේ ඉස්සරහට නැමෙනවා. හැරමිටිය අතර ගන්න මම පටන් ගත්ත 58 දී විතර හැරමිටිය ගන්න නිකන් පුරුදු වෙන්නත් එක්ක. කොහොමඩක්වත් ඉස්සරහට නැවෙනවා. එnde end ඉස්සරහට නැමෙතු එකම තැනකවත් වෙලාවක් හම් වෙන්නේ නීවරණ ගැන කතා කරන්න. මායя කිසිම තැනක නිකන් මේ මේ තිමෙන්ති පොළවේ මැද කුත්තුර වගේවත් තැනක් ඉතුරු කරලා නැහැ. ඒක යායට දීලා තියෙන්නේ එකින් එකට එකින් එකට බරපතල වැඩ කටයුතු. ඉතින් මේවට අපි කියනවා ගිහි යුතුයකම් කියලා. වගකීම් කියලා. සදාචාරකම් කියලා. සංස්කෘතිය කියලා. සભ્યත්වයේ කියලා. මහත්මගති කියලා. හැදියාව කියලා. ඉතින් ওই හැදියාවේ කිසිම තැනක තියනද බලන්න බණ භාවනා කරන්න වෙලාවක්. මේ වටිනා දේව සදාචාර කියන්නේ. නමුත් ඒක ඉඳ නැති නිසා ඉතින් ਸਰවචන්නාංශේ මොකද්ද ක්‍රමයකින් මේක තීරුම් ගත්ත කෙනාට ආදීනව සලකන්න පුරුදු කෙනාට ඇති වෙන්න ආයුධ දෙනවා. ඇත්ත එක වහන බලපං ඔබට ණයක් බව තේරෙයි. ඔබ බලපං මේක දිහා වතුර වර්ණ ගැන්විච්ච දියරයක් දිහා බලනවා වගේ වතුර භාජන දිනවා වගේ උඹට තේරෙයි. ඒතර ඔබ දැනගනි මෙන්න මේකට තමයි බුද්ධ ආදී උත්මයන් වහන්සේලා චන්දූප සංගත හිතවිලි කියලා කියන්නේ. විතක්ක කියලා කියන්නේ. කාම ඡන්ද කියලා මේකට කියනවා. පරිඋත්ථාන කෙලස් කියලා තියෙනවා. මේකට එකයි තියෙන්නේ හිත එක අරමුණක ඒකාග්‍ර කරපන්. කාම ඡන්දේ ප්‍රතිනිධිය ඒකාග්‍රතාවේ. ඉතින් මේක ඊටාම දුෂ්කර අමාරු දෙයක්. හැබැයි දුෂ්කරතාවයේ බුදුරජාණන් වහන්සේ කාලේ ලේසි දැන් අමාරු කියලා එකක් නැහැ. හැමදාම මේක දුෂ්කර කාර්යයක්. නමුත් මේකේ ආදීනව සලකන ගතියට ගියා නම් එයා මේ පර්යංකේදී ඒකාග්‍රතාවය බලනවා විතරක් නෙවෙයි. එදිනදා ජීවිතෙත් බලනවා මෙච්චර විචිත්‍රකම් මෙච්චර සුඛෝපභෝගීකම් මෙච්චර ආඩම්බරකම් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඒවෙදිත් කැපකිරීම කරන්න. එයා ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන ආහාරවලදී බුදුන් තරම් අර පිටිමසුන් දායක විදිහට ප්‍රයෝජනේ සලකලා කනවා එන ඛණ්ඩ ජීවත් වෙනවා නෙමෙයි ජීවත් වෙන්න කනවා. ඒකෙන් විහාරයේදී අවතුම් පැතුම් වල දැනගන්නවා මේ ඇඟ තිබුණට රූප ස්වභාව තිබුණට තරුණ මදේ තිබුණට යොබ්බන මදය ධන මදය කුල මදය උග්ගත් මදේ තිබුණට කවදාකවත් කාටවත් තවත් කාමච්ඡන්දයක් නම් ඇති කරන්න යන්නේ නැහැ. කාමච්ඡන්දයක් ඇති කෙරුවොත් මොනම ක්‍රමයකින් හෝ ණය ගෙවන්න වෙනවා. ඒක නිසා තව කෙනෙකුට කාමයේ ඇවිස්සෙන්නේ නැති තාලෙට අංකලිච්ච ගොනෙක් වගේ වසල දරුවෙක් වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා. විහරණය. ඊට පස්සේ මනෝව්‍යාපාර වශයෙන් පැත්ත කරලා භාවනා කරලා පුළුවන් තරම් ඒ කාර්මෝග තැම්පත් කරන්න කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ තුන ඔක්කොම එකට යෙදිච්ච වෙලාවට තමයි යම් වෙලාවකට මේ කාමච්ඡන්දය හරහා දකින්න පුළුවන් වෙන්නේ. ඒ හරහා දකින්න දකින්න ආදීනවානුපස්සනාව පනපෝන. අර තේරෙනවා මගේ ආකල්ප මොන විදියට වෙන්න ඕනද ආහාර දිහාවට. මගේ ආකල්ප මොන විදියට වෙන්නද එදිනසා ඉරියව් පවත්තන දිහාවට. මගේ ආක ආකල්පේ කොහොම වෙන්නද මගේ මනෝ ව්‍යාපාර දිහාවට. එතන මේ කියන විතක්ක දිහාට මේවා පිළිබඳ මෙතෙක් හිතුවේ අපි මේ නිදහස එහෙම නැත්නම් හිතු හිතු දේ කරන්න තියෙන දේ ස්වෛරී භාවය කියලානේ. දැන් සිද්ධ වෙනවා එහෙම දුන්නොත් කාමයට එහෙම දුන්නොත් අනිබ්බාන සංවත්තනිකම්ම ඒ නිසා මේකට යම් යම් නීති පද්ධති දාලා සීමා කරන්න සිද්ධ වෙනවා පරිඋත්ථාන කෙලෙස් වලට සහ අනුසය වීතිකම කෙලෙස් වලට ඉතින් ඒකට යා උවමනාවෙන් හිරගේකට යන හිරකාරයෙක් වගේ තමා විහිම්ම තමන්ට ශික්ෂාපද ඉන්ද්‍රිය සංවර බයලජ්ජා ඇති කරනවා. ඉතින් ඒ අනුව ගිහිල්ලා තමන් මේ ඉන්ද්‍රිය සංවර බයලජ්ජා සහිත ශික්ෂාපද සහිත පිරිසක් එක්ක ඉඳගෙන එහෙම තැනකට වෙලා මේක දිගට දිගට කටයුතු කරනන් නිතරම මේ කියන වල්බూరు නිදහසේ තියෙන ආදීනව දැනගන්න ඕන. මේ වල්බూరు නිදහසේ ආදීනව දැනගත්තේ නැත්නම් වල්බూరు නිදහසින් එක වල්බూరుවෙක් වෙනවා. ඒ වෙනුවට ශික්ෂාපද දාගෙන ඉදිරියට යන්න ගත්තොත් ඒ කෙනාට කාමච්ඡන්දේ නැති අවස්ථාවල් අත්දකින්න පුළුවන්. නැත්නම් අත්දැක්කට මේ මං දුරුවන් කරගත්තේ මම මේ ඉන්නේ ඒකාග්‍රතාවයේද මම ඉන්නේ කාමච්ඡන්දෙන් අයින් වෙලාද කියන එක තේරුම් ගන්න ගොඩක් කල්යන. අපි කාමච්ඡන්දේ දුරු කරගෙන ඉන්න චිත්තක්ෂණයකවත් කාමච්ඡන්දේ දැන් නැහැ කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට කවදාකවත් ඒකේ සම මේ සමවැදීමක් හෝ සමාදාන වීමක් කරගන්න බෑ. මොකද කාමච්ඡන්දේ යනකොටම තව කෙනෙක් ඇවිල්ලා ව්‍යාපාදේ ඇවිල්ලා ඒ භූමිය කෙලසෙනවා. ඒ නැත්තම් කාමච්ඡන්දේ වංචනික ගති පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක ඒකත් ඇහගාගෙන ඉන්න ගම කාමච්ඡන්දේ අනිත් පැත්ත තමයි භාවනා කරනකොට පුංචි හරි කමන්නේ බාධාවක් ආවොත් පුංචි හරි කමන්නේ නුරුස්නාකමක් ආවොත් පුදුමාකාර විදිහට කිපෙනවා. භාවනා කරන්නන් අතර නැත්නම් අපි කිව්වොත් මේ සීලය රකින්න කෙනෙක් අතර සංසාරයට තියෙන ප්‍රධාන බැම්ම ද්වේෂයමයි. ඒක පොත පිළියරන් තියෙනවා. සාමාන්‍ය භාවනා නොකරන නැත්නම් අපි සිල් නොරකින්න කෙනා සංසාරයට බැඳින්නේ කාමයෙන්. සාමාන්‍ය පුත්තජනයා ලෝකයට බැඳින්නේ කාමයෙන්. ඔය සිල්වන්ත වෙච්ච ගමන් හොස්ස ළඟින්ම ඇස්ස යන්න බෑ තද වෙනවා. ඒක සීලවන්තකමත් එක්ක හම්බ වෙන අන්තට්ටුවක් වගේ. සීල් ගන්න කට්ටියට ඒක නෑ. සීල් ගන්න කට්ටිය ඕන කෙනෙකුගේ hina වෙලා කතා කරනවා. සීල් ගන්න කට්ටිය තමයි ඔක හිතෙන්නේ. සීල් ගන්න කට්ටිය ඕන කෙනෙක්ගේ shape වෙලා මචං කොහොමද කියන්නේ ඉන්නවා. ඒ සීල් ගන්න කට්ටියට සීල් ගන්න කට්ටිය පෙන්වන්න බෑ. සීල් ගන්න කට්ටිය සීල් ගත්තත් එකයි නැතත් එකයි. ඒක නිසා ওই දෙකේ මොකද්ද පොඩි සම්බන්ධතාවයක් තියෙනවා පරස්පර විරුද්ධ ලකුත් තියෙනවා. යෝගාවචරය සීල් ගන්න යනකොටම තේරුම් අරගන්න ඕනේ මම මේ සන්නාය බඳින්නේ නීවරණයන්ට විරුද්ධව මිස මේ කාටවත් කියාපාන්නවක්වත් මම සිල් ගන්න කියයි කියලා කවුරුත් කහින එක නතර වෙයි කියලාවත් මම සිල් ගත්ත නිසා මధుරවමයි කලකට නොයයි කියලා හරි හිතනවන්න කද්දාකත් ඉදිරි ගමනක් යන්න බෑ. ඒ නිසා මම සිල් ගත්තට මම ඉන්නේ සම්පූර්ණ මේ කෙලසිච්ච ලෝකේ. මම ඉන්නේ සම්පූර්ණ නීවරණයෙන් පිරිච්ච ලෝකේ. අන්ධ භූත ලෝකෙක. අචක්කු කරන ලෝකෙක. අනිබ්බාන සංවත්තනික ලෝකෙක පඤ්ඤා නිරෝධී කරන ලෝකෙක මම ඉන්නේ මම සිල්වත් කියලා මොකක්ද ඇති වෙනස? ඒක නිසා මම වෙනදාටත් වඩා මේ සීල ගැනීම නිසා නුරුස්නා ගතිය එනවනම් බුද්ධ hati ගෞරවයෙන් ලෑස්තිලා යෑමෙන් ඉවසිල්ලෙන් ඒ ද්වේෂය ගැන කටයුතු කරන්න ගියේ නැත්නම් බුද්ධම විදිහට ෂටගති මායාවී ගති නිසා ඒ ද්වේෂය මෛත්‍රී මුවාවෙන් පෙනී හිටියා. කාමච්ඡන්ද මොහොතේ තියෙනවා. මම මේ තරහා ගන්න ඉතින් මේ භාවනා කරන්නනේ. මම මේ තරහා ගන්න මගේ අරමුණේ හිත පවත්තන්නේ. ඉතින් ඒක සම්මයක් කියලා තමම කියාගන්න. නමුත් වෙනද නැති තරම් නුරුස්නා ගතියක් තමයි ළඟ තියෙනවා කියලා භාවනා නොකරන තම්බි කෙනෙකුට උනත් පේ. ඒක කියන්නේ හා තම්බිලාට එහෙමයි කියක් නෑ කතා කරන්න අපි ගැන කතා කරන්න වෙනම බුද්ධ සාධන මාත්‍යංශයක් ඕනේ වුණා අයිතිවාසිකම් තියනා ගන්න කියලා ඉතින් හටක්. ඒක නිසා ඒ द्वේෂය මෙතෙන්දී එන්න පුළුවන් කියන සූදානම් ශරීරයත් ආදීනව අනුපසනාවටමයි ටිකක්. මම භාවනා කරන්න ගියාම මම සුදු වඳින්න ගියාම මම පිළිවෙලට වැඩ කරන්න ගියාම මට තරහ එන්න ඉඩ තියෙනවා මම නුරුස්නා ගතිය එන්න ඉඩ තියෙනවා මම කාටවත් මායින් නොකරන්න ඉඩ තියෙනවා කියලා ඒක දැනගෙන අංකඩිච්ච ගොනෙක් වගේ ඔලු කට්ටකට බත් ටික හිඟාන කරන වසල දරුවෙක් වගේ ඒ Taman සිල් දැක්කත් ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් එයාට තීරණ පටන් අර ගන්නවා. එහෙම නොවුනොත් ව්‍යාපාදය බුදුචන්නේ ව්‍යාබාධයක් විදිහට හඳුලා දීලා තියෙනවා. ව්‍යාපාදේ කියන්නේ රෝගයක්. වෙන විදිහකට කියනනම් බටහිර මානසික විද්‍යාව 100ක් පිළිගන්නවා සෑම මානසික රෝගයක්ම ද්වේෂ නිසා හටන්නේ. මුළු ලෝකෙම තියෙන සියලුම මානසික රෝග ද්වේෂයෙන් හටගත් එකක්. දැන් දැන් තමයි සාමාන්‍ය බටහිර වෛද්‍ය විද්‍යාව තේරුම් ගන්න තියෙන්නේ 100ට හැම රෝගයක්ම සයිකෝසොමැටික්. මානසික தත්ත්ව කෙලින්ම බලපානවා රෝගියාගේ කයේ පරිවෘත්තීය ක්‍රියාවලට. ඒක නිසා හැම රෝගෙටම මානසික අසහනයක් තියෙනවා. මානසික අසහනයක් නිසයි රෝගයක් ඇති වෙනවා. මේ නිසා බුදුජානසේ ව්‍යාපාද කියලා කියනවා. ද්වේෂයට ව්‍යාබාධ කියලා කියනවා ආබාධවලට. ඒ නිසා බුදුජානසේ පෙන්වනවා තරහව කාමච්ඡන්දේ ණයක් නම් මේක රෝගයක්. ඒ මනුස්සය හරි දුකෙන් ගත කරන්නේ. කොහේ හිටියත් ඒ ව්‍යාපාදේ තියෙන කෙනා කොහේ හිටියත් විල්ලුදු කොටයක් උඩ හිටියත් අම්මා ගොඩකේ හිටියත් ඉන්නේ නුරුස්නා ගතිය. ඉන්සයික රෝගයක් විදිහට තියෙනවා. ඒක නිකන් වතුර කඩේ උපමාට කියනවා බුබුලු දමමින් පැහිමින් තියෙන වතුර එකක් කියලා. වතුර පැහෙන වෙලාවට ඒකේ ඡායාව පෙන්වන්නෙත් නැහැ, අඩිය පෙන්වන්නෙත් නැහැ. නිතරම ගොජ දම දම ගොජ දම දම තියෙනවා උතුරන වතුර වතුර එකක් වගේ. ඉතින් යෝගාවචරය යම් වෙලාවක මේ භාවනා කරනකොට තේරෙන්න ගත්තොත් සමහර වෙලාවට මගේ හිත මේ වගේ චන්දුප සංහත වෙන වෙලාවක් තියෙනවා. සමහර දෝසූප සංහිත වෙනවා. එතකොට මේක මේ කඤ්ඤම් මරඤ්ඤම් කියන ධර්ම තමයි තියෙන්නේ. පුදුමාකාර නුරුස්නා ගතියක්. Taman එක්කත් නුරුස්නා ගතියක්. අනුන්ගෙත් පරිදි හොයන ගතියක්. මේ කිසිම දෙයක සමතුලිතයක් පේන්නේ නැහැ. ඉතින් යෝගාවචරයක මම මාගේ ආත්ම කියන වෙනුවට මම මේ වෙලාවේ මේ දකින්නේ ව්‍යාපාදයයි, ද්වේෂයයි, දෝසුපසංගිත හිතයි කියලා තේරුම් ගන්නවා කියන එක නම් වෙන්නම බෑ. මොකද ඒ තරම් හිත ද්වේෂයෙන් කැප් කිපිලා තියෙන්නේ. ආදීනමානුපස්සනාව දන්න නැත්නම් ආදීනව සලකන්න පුළුවන් කෙනෙකුට නම් තව කෙනෙකුට පෙන්ලා දෙන්නත් පුළුවන්. යාගේ සතිය තමහලට කියන්න පුළුවන්. ඔන්න ඕකට තමයි බුද්ධ ආධ්‍යාත්මනාංශලා ද්වේෂය කියන්නේ. ඕක අස්පනා අපිට දැක්කොත් ද්වේෂය ජයගත්තා හා සමානයි. ද්වේෂය දැන ජය ගන්න නම් ද්වේෂය අස්පනා අපිට ගොජ දාදී තේරුම් ගන්න ඕනේ මට පිස්සු. මට මේ ලෙඩක් තියෙන්නේ. මම මේ යකා වැහිලා ඉන්නේ කියලා. වෙන කෙනෙක් පෙන්නුවොත් බෙල්ල ගලවලා අතර දෙනවා. යෝගාවචරයට තීරුම් ගන්න පුළුවන් වෙලාවක් ආවත් මට වෙලා තද වෙලා ඉන්නේ කියලා පුදුම හිණාවක් යන්න පටන් ගන්නවා. පුදුම හිණාවක් යන්න පටන් අර ගන්නවා තොට තොට දැන් යකා වැහිලා ඉන්නේ කියලා. ඉතින් ඒකටත් යකා වැහිලා වගේ වැඩ කරන්නත් පුළුවන් හැබැයි පිටිපස්සෙන් හිණාවක් යනවා. වයර් මාරු වෙච්චාම කවුරුත් උවම තමයි. ඒ නිසා මේ ද්වේෂයක තියෙන හාස්‍ය, ද්වේෂයක තියෙන දුරු කිරීමේ ශක්තිය නිසා බුදුරජාණන්ස කියනවා කාමය අප්පසාවජ්ජං කිප්පාබිඤ්ඤා දන්දා දන්ද දන්ද විරාගී රාගය පොඩි වැරද්දක් දුරු කරන්න අමාරුයි ඒක නිසා කෝල්ලගුලිය වගේ ඇලි ඇලි තිනවා ද්වේෂය මහා සාවජ්ජං කිප්ප විරාගී බරපතල වැරද්දක බෑ දැනගත්ත ගමන් කටාගේ තියෙන කෙල බින්දුවක් වගේ තුක් ගාලා දාතයි ඒකට ඔක්කොම द्वේෂයේ වට මායින් ඔක්කොම දැනගන්න ඕනේ. මේ ආපාට පස්සේ මේක ලෙඩක්. මේක දිගට පැවැත්වුවොත් උඹ වීෙන් වහ කනවා. ඒ නිසා වහාම දැනගනින්. මේක ගොජ දාන වතුරක්. ඒ නිසා මේක දැක්කට පස්සේ මේ द्वේෂය ලැබුගින්නක් පැතිරෙන්න වගේ ඒක පුච්චගෙන ඒකෙම ඉන්ධන හදාගෙන දැවෙනවා. ඉතින් ඒ නිසා ඒකට පොහොර දාන්න යන්න එපා. උඹත් දැවෙනවා පිටත් දැවෙනවා. ඔක ලැත්තනම ලොප් කර ගන්න පුළුවන් නම් පුළුවන් කියලා බුදුහාමුදුරු කියන්නේ. මහා වැරද්දක්. හැබැයි ලත්තනම ලොප් කරතයි. ලොප් කරපු දවසට එයාට හාස් ගිය තරහ තරමටම හාසියක් එන්න පටන් අර ගන්නවා. මේක යන්න ගියා නම් ලැබුගින්නක් බාටපත් වෙනවා. මම පුළුවන් තරම් වැරදාලා මේකට පොහොර දානවා වෙනුවට ආහාර දෙනවා වෙනුවට මේක නතර කරන්න උත්සාහ කරනවා කියලා. ඒ ඒ ආදීනව දැකලා ඒක දැක්කට පස්සේ ඒ මිනිස්යා තුල ඇති වෙන මේ කම්පන වේග කොච්චරද කියනවනම් ඊට ඒහා සමාන බලවතෙක් අත තියලා නැතර කරන්න පුළුවන්. ඒ තරම් වීර්යයක් එන්න පටන් අර ගන්නවා. තද ද්වේෂය තියෙන එක නම් ද්වේෂයටපත් කරගත්තා ඊපස්සේ. ඉතින් ඒක මේ සාසනයට හරිය සම්බන්ධ බරපතල දෙයක්. අඟුලිමාල කියලා කියන්නේ පුදුමාකාර චරිතයක්. නමුත් අඟුලිමාල ආම්ද්‍රෝ රහත් කරගත්තට පස්සේ මහේ ශාක්‍ය මහා රහතන් වහන්සේලා අතර පළවෙනි තැන දුන්න බුදුහාමුදුරුවෝ. ඒ මල්ලිකා විසුණුහන්සේ අසද්දුස දාණය දෙන්න ගියාම කොසල් රජුරණ කිව්වා මේක රාජ්‍ය අනුග්‍රහය මට ඕනේ මේ ශාසනය මීට පස්සේ කාටවත් දෙන්න බැරි විදිහ දානයක් මං සංවිධානය කරනවා කියලා එයා පාරමිතානුකූලව කිව්වා රාජ්‍ය කන්‍යාවන් මේ උත්සවයට අවශ්‍යයි රහතන් වහන්සේලාගේම 500ක් අවශ්‍යයි ඇත්තු 500ක් ඕනේ ඒකට මුතු කුඩුව සවන්න හඳුන් අඹරන්න ඕනේ, නෙළුම් මානෙල් මල් ඕනේ කියලා රජු ඔක්කොම අරන් දුනා. අරන්දල බුදු දහමසට වැඳලා කිව්වා අසද්දොස දාණයට අපිට 500ක් සහතන් වහන්සලා වඩම්මන්නේ කියලා. ඒ හිටියේ 500යි ඇත්තු. අන්තිමට ගිහලා බලනට ඒක ඇතකොට මට කිපිලා. දැන් මල්ලිකා වේසුණාදගේ වැඩේ තීරම පිටපොට ගියා. මේ දසත්වස දාහන ඉවර කරන්න ඇතෙක් නැහැ. ඇතේ 499 ඉන්නේ පංචවිනියතාවට මද කිපිලා. උප් උප් දඟලනවා පිස්සුනටනවා. ඉතින් බිම්බිසාර රජුගේ දැන් ඉතින් මොනවත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඕක පුතු කොට අල්ලන්නේ බුදුහාමුදුරන්ට මේ යථාට පිස්සුවට ලැගිලා බුදුහාමුදුරන්ට කියමු කියලා. ඒ උදාන්ස කියලා කිව්වලු ඒ යථා අඟුලිමාල පිටිපස්සෙන් තියන්නේ කිව්වා. යථා කුක්කෙක් වගේ හිටියලු කුඩේ අල්ලගෙන. අර තරම් දාමරිකයා ඒ ද්වේෂය යටපත් කරපු ගත්ත ගමන් ඇති වෙන වේගය ඇත්තෙක් দমনය කරන්න පුළුවන්. ඔය අශෝක රජුරෝ මුළු ලෝකෙම ජයගත්තේ කොහොමද කාලිංග යුද්ධයේදී ලේ පිට කැපුවේ. ආයේ කිසිම තෙතක් අනුකම්පාවක් නැතුව කාලිංග රාජ්‍ය යටපත් කෙරුවේ අමු මස් පිට. ඊට පස්සේ ධර්මාශෝක වුණාට පස්සේ ලෝකෙටම ඇතිවෙච්ච ආදසත්ම රජුරෝ වුණා. ලංකාව ඉතිහාසයේ ගාමිණී දුට්ටගාමිණී වුණාට පස්සේ තාත්තටත් ගෑනු වෙඳුන් හැරියට පස්සේ රාජ්‍ය ගත්තා හෙල්ලුවා. ආයමකොත් නැහැ එලා එලාටත් මැරුවා. එලාට ගරු කරා. ඒ ඔක්කොම කෙරේ මොකද අර ද්වේෂයම අඹරලා ගත්තේ ප්‍රඥාවට. ඒ ද්වේෂය අඹරගත්තේ නැත්නම් Taman අඹර වෙනවා. හරව ගත්තට පස්සේ ඕන කෙනෙක් නටන්න එනකොට මොන පදේටද නටන්නේ මොකාටද මේ එන්න හදන්නේ කියලා ද්වේෂ චරිතය දන්න. නිසා ද්වේෂය හරීම බලවත් අකුසලයක්. හැබැයි බොහොම ලේසියෙන් අතහැර තෑගි. හැබැයි බුදුහාමුදුරුවෝ කියන ක්‍රමයට යනවා. බුදුරජාණන්සේ ආර්යයට රැඳලා පෙන්නනවා මෙන්න මෙහෙම කරපන් කෙරුවට පස්සේ ද්වේෂය උඹට වාසියට හිටිනවා එහෙම නැත්නම් උඹේ ප්‍රඥාව බාටපත් වෙනවා කිය. ඒ නිසා ද්වේෂය එනකොට අයින් කරන එක අමු මෙට්ටා. ද්වේෂය ඉන්දනයක් කරගන්න ඕනේ. ද්වේෂය නිසායි අපි නව නිර්මාණ කරන්නේ. ද්වේෂය නිසායි අපි ප්‍රගතිශීලී වෙන්නේ. ද්වේෂයමයි අපි කීකරු කරලා එළියට ගන්නේ. ගත්තට පස්සේ ඒක ද්වේෂ චරිතයක් සාසනීය වලට බැස්සොත් කාටවත් මායින් කරන්න. ඉදිරියටම යන කොඩිය අරගෙන. ඒ නිසා අපි ළඟ තියෙන මේ द्वේෂයේ ඇහවහන් නැතුව කීකරු කරලා නාස්ලනු දාලා කුර ගහලා ගත්තොත් ගායේ තියෙන ගුණ බර අදිනවා. ගාය නැත්තම් උට බර අදින්න බෑ. ගාය කියලා කියන්නේ ওই द्वේෂය තමයි. ඒ නිසා හැම කෙනෙක්ම ශාසන කටයුත්තක් හෝ අනික් දේවල් කරන්නේ ඒ द्वේෂ මට්ටමේ. ඒ නිසා අපි द्वේෂය දිහා ආදීනව ස්වරූපෙන් දකලා මේ ද්වේෂයේ මහා සාවද්‍යයි. හැබැයි දන්ද විරාගේ, කිප විරාගේ බොහෝම ඉක්මනට අයින් කරන්න පුළුවන්. අන්න ඒ ගතිය දන්නවනම් යම් කිසි කෙනෙක් භාවනාවේදී ඉන්නව නුරුස්නා ගතිය. මේ සද්දයක් ඇහෙනකොට වේදනාවක් එනකොට හැම වෙලාවෙම බලන්න ඕනේ භාවනාව අරමුණෙන් හිත පිට යන හිත පිට යෑම කියන සංසිද්ධියේ මුල දකින්න කාට ද්වේෂය එනවා අග දකින්න කාට ප්‍රඥාව වෙනවා මුල දකින්න එක්කනට සම්මදිය මේ සමුදය සංසාරේ පේන්නේ. අග දකින්න එක්කනට නිරෝධය පේන්නේ. ඒ නිසා ඕනේ පිට යෑමකදී ඕනේ හිත විශ්වීමකදී ඕනේ තරහවකදී මතක තියාගන්න මේක ඉවරයක් තියෙනවා. මේ සිද්ධි ඉවරේ කොතන තියෙන කියලා බලන්න. ඉවරේ දක්නාසුළු දැක්මට කිදාගේ ද්වේෂයේ ආදීනාව බලනාසුළු දැක්ම කියලා. අපිට කවුරු මොන විදියෙන් හිංසා කරත් අපිට මොන විදිහ හිතාමතා කරදර කරත් ඒ කරදරේ නිමාවක් තියෙනවා. අපි බලන්නේ කරදරේ පටන් ගන්න දැන් නෙමෙයි එතෙන්දී හිත වෙහෙසයි හරීම මිරිකල දැම්මා. සාරේ බීලා අතරම උක්දණ්ඩක් වගේ. උක්‍රොඩක් වගේ. ඉවර වෙන හැටි බලන්න. ලෙඩක් හැදලා ඩේ සුව වෙන තැන බලන්න. ද්වේෂයක් කියලා ද්වේෂය යන තැන බලන්න සද්දයක් කියලා සද්දය ඉවර වෙන තැන බලන්න වේදනාවක් කියලා වේදනාව ඉවර තැන බලන්න ඉතින් සයි ඉවසන්නා නිවන් දකි කියලා මේ ද්වේෂය ගැන කතා කරන බුරුමේ අදහසක් තියෙනවා ඉවසන්නා නිකන් දැකලා ද්වේෂ වේලාවේදී විනිශ්චයක් ගත්තනම් දෝසූපසංහිතනම් ඒකාන්තෙම අපායි. අවුලක් ඇති වෙන වෙලාවේදී පටන් ගන්න වෙලාවේදී කවුරු හරි ගත්තොත් තීන්දුවක් ඒකාන්ත අපායට යනවා. එයා ඒක පහු කරන ගිහිල්ලා ගෙවෙන වෙලාවේදී නිරෝධ වෙනවාදී ගත්තොත් ඒ මනුස්සයා මුළු සිද්ධියෙම පරිපූර්ණත්වයට පත් වෙලා ගන්න තීන්දුව Tamanටත් yaad වෙනවා ලෝකයටත් yaad වෙනවා. ඒ නිසා විනිශ්චය කරන වෙලාවේදී බලන්න හිතේ ද්වේෂයක් තියෙනවා නම් ඒ විනිශ්චය ඒකාන්තයෙන්ම අහිමි කරයි. ඒක Tamanට හානි කරයි. නිසා විනිශ්චය ගන්න ඉස්සෙල්ලා මේ දේවල් ගෙවන් වෙනකන් ඉවසන ගතිය පරිපාලනයේදී නායකත්වයේදී වෙන කෙනෙකුට උදව් කරන වෙලාවේදී මානසික රෝගියෙක් නැත්නම් වෙන රෝගියෙක් උපස්ථාන කරන වෙලාවේදී ඒ උපස්ථායකයා ගාව නැත්නම් අවුලෙන් අවුලයි. ඒක නිසා ද්වේෂයේ තියෙන සුන්දරම තැන තමයි ගිවන් වෙන තැන. ද්වේෂ වැඩියෙන් එන එකනට මේක හුඟට අත්දැකයි. එනම වගේම යනවනේ. ඉතින් ඒ නිසා මේ ද්වේෂය එන එක එන එකට සාදර වෙන්න එපා. ඒක අත්කිලමතාන යෝගේ. ද්වේෂයට එන එකට ද්වේෂ කිරීම තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඇයි මං මේ වගේ භාවනා කරද්දී ඇයි මෙච්චර දන් දීපු මට මේ මේ සද්ද වෙන්නේ ඇයි? ඇයි මේ කරදර වෙන්නේ? ඇයි මට මේ වෙන්නේ කියලා අපි අමෝතු චරිත වලට රිංගන්නවා. මොකද මේ ලෝකයේ හැටි එහෙම තමයි. නමුත් මේ එන හැම එකක්ම යනවනේ යන හැම වෙලාවෙම මට අලුතෙන් අවස්ථාවක් හම්බ වෙනවනේ සුද්ධ අවස්ථාවක් ලැබෙනතන මූල කර්මත්තාන්ට යන්න. ඉතින් අන්නේ අවස්ථාව දුරු වෙනවනේ මං තරහ ගත්තොත් පශ්චාත්තාප වුණොත් කියලා ඒ ද්වේෂය දිහා බලලා ද්වේෂය ගෙවන් වෙන අවස්ථාව බලලා ඊ ගාවට එන අවස්ථාවේදී අහිංසකව ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් ආනපානට ගන්න පුළුවන් නම් වම දකුණට ගන්න පුළුවන් නම් එයාට කාහල නාදයක් නගන්න පුළුවන් ඔය කවුරු මගේ හිත වැට්ටුවත් ඊ ගාවට සතිය පිහිටවන්න තියෙන මගේ අවශ්‍යතාවයේ හැකියාව මගේ අයිතිවාසිකම නැති කරන්න පුළුවන් జగතික ලෝකේ නෑ මොකෙක්වත් නෑ වට්ටන්න ඕන කෙනෙකුට පුළුවන් නමුත් මට බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා අයිතිවාසිකමක් අපිට දීලා තියෙන ලයිසන් එකක් වැඩනට පස්සේ නැගිට්ටවන්න උඹට පුළුවන් හැකියාව මොකාටවත් නැති කරන්න බෑ. ඒ නිසා වැඩි වැඩියෙන් වැටලා වැඩි වැඩියෙන් නැගිටපේකනට වැඩි වැඩියෙන් ශක්තියක් හම්බ වෙනවා. ඔය කවුරු මොන දහංගටේ දාලා වැට්ටුවත් මම නැගිටිනවා. ඒක මම මගේ ව්‍යවහාරික ශබ්දමාලාව කියන්නේ අපේ රිමෝට් කන්ට්‍රෝල් එකට ඊට පස්සේ නටවන්න බෑ. අපි සාමාන්‍යයෙන් තද වෙන එක ඕන කෙනෙකුට ඈතිලා බොත්තම තද කරනකොට තද කරතේ. ඌට තමයි සෙවලෙයි කියලා කියන්නේ. ඌට තමයි බොබ්බඩෙයි කියලා කියන්නේ. ඌට තමයි නෝන්ජලෙයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි අනුන්ට රිමෝට් කන්ට්‍රෝල් එක දීලා තියෙන්නේ දැන්. කවුරු හරි ඔත්තම දතකොට මේක තද වෙනවා. ඉතින් කවදා හරි පුළුවන් නම් કોઈ කවුරු බොත්තම් තද කරත් මට තද වෙන්නේ නැහැ කියන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ අපිට තියලා තියෙන්නේ. ඒ නිසා කාට හරි මාව කුප්පන්න පුළුවන් නම් මම කුප්පෙක්. කුප්පය කියලා කියන්නේ ගම්පලාත්වල අපේ පැත්තේ හොස්සලන්ගේ මැස යන බැරි තද වෙන එක. ඉතින් ළමයෙක් hina වුණත් උට උට තද වෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ මේ ලස්සන ටීචර් කෙනෙක් හිටියා අපිට උගන්වන්න. ඒ ටීචර් බෝඩ් එකට හැරනකොට කුක් කුක් කුක් කුක් ගාලා ටිකක් hina වෙනවා. ඉතින් ටීචර් හැගෙයිට බලනවා මොනවා හරි පිටිපස්සේ ගෑවිලාක් දන්නෙත් නැහැ කියලා බෝඩ් එක දිහා බලනවා පිටිපස්ස බලලා ආයෙ හැරනකොට ආයෙ කොල්ලෙක් hina වෙනවා. තද්ද වෙනවා කියන්නේ නිල් වෙන රතු පාටට කහා පාට වෙනවා. ඇත්තටම හොඳට උගන්වනවා. ඒ බෝඩ් එක දිහාට හැරෙනකොට hina නෑ. ඇත්තටම මොකක්වත් දෝෂයක් නෑ. ඉතින් කොල්ලෝ දන්නවා මෙයා කුප්පන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් වගේ අපි හැම කෙනාගේම පොත්තන් තද ගන්නට තද වෙන ගතිය තියෙනවා නම් ඒක තමයි බාල්දු වෙනවා කියලා කියන්නේ. ඒක තමයි බය අඩු ගතිය. මේ තරහ කියන එක අල්ලගත්ත මනුස්සයාට ඒ ඔක්කොම හිණාවක් විතරයි. ඒක ඔක්කොම හාසියක් විතරයි. මුළු ලෝකෙම තියෙන්නේ ওই බොත්තම් තද කිල්ල දෙල්ලම. රිමෝට් කන්ට්‍රෝල් එකේ තමයි ප්‍රශ්න තියෙන්නේ. අල්ලපු ගෙදර මොනවා කරුවත් අපේ ගෙදර තද වෙනවා. අපිට සාමාන්‍ය කියන්නේ ඇමරිකාවට හිමි කිමිසුවක් යනකොට ලංකාවට එම්බිරිස්සක්. මෙතේ හේ අපේ බොත්තම් ටික තියෙන්නේ. එහෙන් තද කරනකොට මෙහෙ තද වෙලා. ඉතින් මේ ඔක්කොම මොකකටවත් කරන ස්වාධීනකමක් ඇවිල්ලා අපිට සම්පූර්ණ පූර්ණ නිදහසක් හම්බ වෙන්නේ මේ ද්වේෂය පිළිබඳ ආධිනව සැලකන්න මේ ආධිනව නොදන්නා තාක්කල් අපි බය අඩුයි. අපි දාසයි. අපි කඹරනවා. අනුන්ගේ සංඥාවට යට වෙනවා. අන්නේ ආධිනව සැලකලා වර්තමාන මොහොතේ ඉන්න හැම චිත්තක්ෂණයකම අපි ධර්මයේ සරණ ගිහිලා තියෙන්නේ අපි සසරනේ ශනාත තත්වයකටපත් වෙනවා මේන් පිට යන හැම වෙලාවෙම අපි අනාතයි අපි අසරණයි ඒ නිසා මේ ලීචින් පාසුවෙන් කළ හැකි මේ නීවරණ කපන්න පුළුවන් මූලික தත්ත්වේ තේරුම් ගන්න නම් නීවරණයන්ගේ ආධිනව දැනගන්න ඕන. ඊගාවට මේ යම් වෙලාවක මතක තියාගන්න මේ කියන කාමෝපසංහිත මේ කියන දෝෂෝපසංහිත හිතවිලි දෙක නැත්තම් අනිවාර්යයෙන්ම හිත නින්දේ. මේ දෙන්න තමයි අපි නටවන්නේ. කාමය කාම ඡන්දය නැත්තම් ඡන්දූප සංගීත නැත්තම් ද්වේෂය තියෙන තාක්කල් අපි ඉද්ද ගැහුවා වගේ හිටගෙන ඉන්නවා. මේ දෙන්න තැම්පත් වුණොත් සක්මනේදිත් නිදිමත හැදෙනවා. ඇවිදිද්දිත් වෙනෙන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න ගැන කුමන කතාවක්ද? හැබැයි ඉතින් යෝගාවචරයට හිතේරෙන්නේ මේ භාවනා කරපු නිසා මගේ රාගය දැන් අඩු වෙලා තියෙනවා. භාවනා කරන නිසා ද්වේෂය අඩු වෙලා තියෙනවා. මේ නිසයි මට මේ නිින්ද යන්නේ කියන එක කොහොමඩක්වත් යෝගාවචරයට තේරෙන්නේ. යෝගාවචරයට හිතෙන්නේ මේ නිින්දක් ආවා කොහෙන් ආවද දන්නේ මොකක් පදනම් වුණාද දන්නේ මේව වෙනදන්නේ නැහැ. එහෙනම් මට මේ ආනපනේ හරියන එකක් නැහැ. මට සතිය හරියන එකක් නැහැ. මට සමාධිය හරියන එකක් නැහැ. මේ ගුරුවරයෙක් එක්ක බෑ. මේ මධ්‍යස්ථානේ හොඳ නැහැ. මං ගිහිල්ලා වෙන අරමුණක් දාලා බලන්න ඕන කියලා. ඉතින් වෙන කෙනෙක් ගාවට ගිහිල්ලා මේ ආනාපාන නැතුව වෙන මොකක් හරි වාළඟ නැද්ද වෙන භාවනා කර්මස්ථානයක් කියලා. ඒක කරන්න ගියාම ඔන්න ආයෙසර නිින්ද වෙන්නේ. ඔය හරියන්නේ නැහැ. ඉතින් තැන් තැන් වලට අර වැස්සට ඇවිදින අත්ෙන් අතර මැරලා තෙමින්න නැහින කුරුල්ලෙක් වගේ ඒ අරමුණක් බහනා කරන යනකොට මේ නිදිමත එනවයි කියලා කියන්නේ කාමයේ අනිත් පැත්ත. ඒ නිසා නිදිමතට ලෑස්තිලා යන්න නම් කොච්චරක් ආදීනව දැනගෙන තියෙන්න පාද මේ නිදිමත කියන එකේ. ඒක ගැන අපි කොච්චරක් අවදියෙන් දැනගන්න පාද බුදුසහන්සේ නිදිමත පෙන්ලා තියෙන්නේ පාසි වැඩිසි ජලයක් වගේ තනකොළ නිල්ලක් වගේ පේන්නේ. ඉතින් කවුරක්වත් දන්නේ නැහැ මේකට වතුර තියෙනවා කියලා. බැලු බැලමට පේන්නේ ගොඩ බිමක් වගේ. නමුත් ඇතුලේ පිරිසිදු වතුර. අරක පොඩ්ඩක් එමේ කළොත්. ඒ වගේම තීන මිද්දේට බුදුජානන්සේ පෙන්වන්නේ ඉහිර ගෙදරක වැටුණා වගේ. ඒ නිදිමත වේගන එනකොට සියලු හැකියාවල් නතර වෙලා අපි නිකන් කුල්ලෙන් වහපු පරියෙක් වගේ ඔහි ඇකිලෙන. නමුත් මේ වෙන්නේ රාගයේ සාද්වේෂයේ අඩුවීම නිසායි ප්‍රතිපදාව ඉදිරියට යෑම නිසායි කියලා ඒ தത്വෙට ලෑස්තිලා යන මනසකට තේරෙනවා මේක නිදිමත නෙවෙයි මෙතන වෙලා තියෙන්නේ හිත සැඟවි ගන්නවා. මොකද යාට ආහාර නැහැ. එහට පොහොර නැහැ. ඒ පොහොර නැති කරා අපි. නීවරණ කැපීම් මාර්ගෙන් නැති කරා ඒකම අරමුණේ තැබීමෙන් නැති කරා ඉතින් මෙයා කියාවන්නේ කොහමද හරි ඒකාකාරයි හරිම නීරසයි හරිම බය එළවන සුළුයි හරි පාළුයි හරි අසරණයි එපා වෙනවා කියනකොට කට කරත්තට අවුජ කජුරෙල්ල වගේ ඇද්ද කරගෙන මූණ අට්ට කරගෙන කතා කරා හැබැයි දන්නේ නැහැ මේ භාවනා ඉදිරියට යamak කියලා ඉතින් ඒ தත්ත්වෙදී ඒ යෝගාවචරයට නැවත නැවතත් කතා කරලා ඒක හේතු ගන්නලා දෙන එක යෝගාවචරයගේ නැත්නම් තේරුම් ගන්න බැරි වුණොත් ඒක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි ගුරුවරයාගේ දෝෂයක් කියලා බුරුම් භාෂාවෙන් කියනවා. ඒක ගුරුවරයා දැනගන්න ඕනේ මෙයා හරියට භාවනා කරගෙන යනවනම් එයා තුල ආනපන සිවුඹීමක් වෙනවා. ඒක එයා කියන්න දන්නෙත් නැහැ. එimhe සිවුඹීමක් එනකොටම මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ නේ ඉතින්. ඉතින් මෙනෙහි කිරීම නතර වෙනවත් එක්කම නින්දකට වැටෙනවා. කවදාකවත් මේ යෝගාවචරයක ප්‍රසන්න මොණින් පිරිසුදු වார்த்தාවක් දෙන්න බෑ. ඉතින් කර්මතාන සුද්ධ කරනකොට අවුස්සල අවුස්සල අවුස්සල අවුස්සල එයාට කියලා දෙන්න ඕනේ මේ කියන්නේ තැවෙන්නත් එපා පශ්චාත්තාප වචන ලියන්න එපා වෙච්චදී වෙච්ච හැටියට කියන්නේ. අන්න එදාට පුළුවන් වෙනවා මේ වෙන්නේ ඉස්සෙල්ලම ආනාපානෙද හිටියේ ආනාපානේ හරහා දැවිල්ල මේ ඇදගෙන වැටුනේ ඊට අවදි වුණාට පස්සේ තානාපාණ්ඩමද යන්නේ නැත්නම් මූල කර්මස්ථානද ඉතින් මේ වගේ ගොඩාක් සූචක දාලා තමයි පරීක්ෂා කරලා හේතු ගන්නලා දෙන්න ඕන යෝගාවචරයට නෑ නෑ මේක නින්දක් නෙවෙයි නින්දක් තමයි පටලවා ගත්තොත් අයෝනිසෝමනස්කාරය කියොත් යෝනිසෝමනස්කාරය කියොත් මේක ඇත්තටම සන්තෝෂ වෙන්න කාරණාවක් ඒක නිසා මේකට නැවත නැවත යන්න ලෑස්ති වෙලා මොනවට ලෑස්ති වෙන්නේ ආනපන සංසිධියක නේනකොට බලා ගන්න ඕන්න ඇස්බැඳුමක් යනවා ඕන්න මායාවක් යනවා ඒ මායාව තමයි Taman මේකෙන් අර අනිබ්බාන සංවත්තනික කියලා මේ ඉදිරි යන ගමන බාධකයක් වශයෙන් පෙන්න පැත්තට දාන. ඉතිහාර කරණ තියෙන නැවත නැවතත් භාවනා කරමින් කරමින් මේ අවස්ථාවට එන්න ඇරලා මූණ දීලා මේ නින්දට අවදි වෙන්න ඕන මං. ඊ අවදි වීම හරහා තමයි මට මගේ යටි හිත දැක ගන්න පුළුවන් වෙන්නේ. මට මේ නීවරණගෙන් තොරතන්ට යන්න පුළුවන් වෙන්නේ. මේක මේ කඩින් පරීක්ෂණයක්. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ඒ යෝගාවචරයටම ඒ තැනේදීම ඒ උපදේශය ලැබෙන්න නොලැබුණොත් කොච්චර දෝ භාවනාවට අරින්න පුළුවන්. භාවනා පටලවා ගන්න ඉඩ තියෙනවා. ආනපන මට හරියන්නේ මට සතිය මට සමාධිය මට ඉස්සරහට යන්න බෑ කියලා নানা ප්‍රකාර කණපින්ඩම් ගහනවා. මේ ආනාපානෙ මේ ඉඳලා ආනපනෙ සියුම් වෙලා මෙනෙහි කිරීම නතරලා මම මගේ හිත සැඟවි ගන්නවා කියන එක එයාගේ කටෙන් කට උතරේ ගන්න තියෙන අමාරුකම නිසා. මොකද මේ විදිහට බලන්නේ ආදීන ආදීනවානුපස්සනාවේ නෙවෙයි භාවනාදියා බලන්නේ හිතන්නේ සතිය කැඩිලයි කියලා. නිදිමත වෙලයි කියලා. නිදිමතකම ආවේ මේ සතිය නැතිකම නිසා සමාධිය නැතිසේ කොසීලයක් නැතිකම නිසා. ඉතින් මේ වැඩේ හරීම සූක්ෂමයි. බොහොම හිමීට ඕනේ. එයාට ඒත්තු කරලා දෙන්න. ඉතින් මේ අතරමඟදී අතකසා දාගෙන ගියොත් දීවර්ණංගේකට යන්න හම්බ වෙන එකක් නැහැ. එයා මේ භාවනා මධ්‍යස්ථානයේ දෝෂ, අරමුණේ දෝෂ, ඉගැන්වීමේ දෝෂ කතා කර කර ඉන්නවා. අද ඔය ලියවිලා තියෙන භාවනා පිළිබඳ ලියවිලා තියෙන පොත්වලින් 70%කට වැඩිය මේ මේ මේ උගුලට අහුවෙච්ච කට්ටිය. Tamanට භාවනා හරියන්නේ නැහැ. ඇත්තටම හරි ගිහිල්ලා තියෙන එක ඒක ඒ විදිහට අර්ථකථන දෙන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ අනුන්ට භාවනා උගන්වන්න ආගෙන. ඒකත් එක ලෙඩක්. Tamanda හරියන්නේ නැත්නම් හරියන්නේ නැති කානොන්ට කියලා දෙන්න හරි කැමති ඉස්කෝලේ විභාග ෆේල් වෙනකොල්ලෝ හරි දක්ෂ ටියුෂන් මාස්ටර්ලා වෙනවනේ. ඒක සාමාන්‍ය ස්වරූපයක්. ඔය විභාගේ ෆේල් පාස් වෙච්ච එක අයිගා විභාගෙට යනවා. අරු පාරයි ඉන්න පෙට්ටි කඩයක් දාගෙන පටන් ගන්නවා අධ්‍යාපන කඩේ. টොප් එකට ගන්නවා. ඊට පස්සේ උගෙන් පාස් වෙනවා ඌටත් වැඩි හොඳට ඒ ඒක සාමාන්‍ය මධ්‍යහවණයට හටියට දක්ෂ නැති කෙට්ටා කෙනාගේ ස්වභාවයක් තමයි. ඒ නිසා භාවනාව වර්ධිච්ච එක පොත් ලියන්න පටන් ගන්න. යෝගෙම විශාල පිරිසුත් යනවා මොකද මේ වර්ධින කට්ටිය ගොඩක් ඉන්නවනේ එතන. නමුත් මේක හරියට තෝරන් අරගෙන වැටෙන් එහා පැත්තට පන්නනවා කියන එක ඒක ලොකු විප්ලවයක්. ඒක ලොකු අන්ධකරණ தත්ත්වෙන් ඇන්දක නැති කිරීලක්. අනිබ්බාන සංවත්තනිකේ නිබ්බාන සංවත්තනිකට දාන එකක්. හැබැයි ඒක දක්ෂකම ගුරුරගාව තිබුණට වාර්තාගත කරන්න කමඨාන් සුද්ධ කරන එකන ඒක හරියට මෙන්න මේකයි වෙන්නේ කියලා නිරීක්ෂණය කළොත් හරියම ලේසි උපදෙස් දෙන්න. හැබැයි නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒ ඇත්තටම ගොඩ. එච්චරමයි ඕන කරන්නේ. මේක මේ ආනම් අරමුණේ විපරිණාමයක් එක්ක වෙන එකක්ද? මේක නැතුණට පස්සේ ආයෙත් අරමුණ කැළඹිලා එනවද? ආ ඒ ටික කියන්න දන්නවනේ. සෑහෙන කොට. ඒ නිසා එතකොට අපි මේ නිදිමත පිළිබඳ අලුත් අර්ථකථනයක් දෙනවා. කෙලෙස් සහිත නිදිමත සහ හිත සැඟවි ගැනීම කියලා. හිත හැඟවි ගැනීම නම් කාට සිද්ධ වෙනවා. සාරි මොග්ගලණ ස්වාමීන් වහන්සේ සෝවන් වුණාට පස්සේ තනියෙන් භාවනා කරන්න ඕනේ කියලා ගල්ලෙනකට ගිහිල්ලා භාවනා කරනවා. බොහොම සුළු පිටසක් හිටියේ එතකොට සරුවචන් ආංශිත ගෝලියෝ. එන් සරුවචන්සේ කල්පනා කළ බලනකොට ගල්ලෙන්ට වෙලා කිරනවා. පාත්තල් ගාන කිරනවා. ඒ දරුවචනසේ ඉදිරියේ පෙනී ඉන්න විදිහට මතක් කරලා ඇහුවා මොග්ගල්ලාන නිදිමතද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකට මේ ධර්ම සේනාධිපති වෙන්න ඉන්න සෝවාන් වෙච්ච වෙන්න උතුමෙක්. යේ ධම්මා හේතුප්පබව කියන ගාථාපද හතරෙන් සෝවාන් වෙච්ච එකන තනියෙන් භාවනා කරන්න ගියාම කිරනවා. විජිපුත්‍රයන්සේ පච්චලායමාන සූත්‍රේ මේ බොහොම පුසුළු කරුණු ටිකක් කියලා දීලා කිව්වා පළවෙනිම දේ තමයි සංඥාව. සංඥාවෙන්ම අල්ලපන් මෙනෙහි කිරීම නතර වේගන ගියා නම් අරමුණ සීතල වේගන යනවනම් දැන් ලෑස්ති වෙනවා. දැන් ලෑස්ති වෙන නිදිමතට නෙවෙයි නිදිමත අල්ලන්න. ආන්නේ ඇල්ලිල්ල ආදීනවනුපස්සනාවේ උත්කෘෂ්ඨ ඵලයක්. ලෑස්තිලා යන ගතිය. ඒ වගේම සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ දේවල් මේ වෙනදී වෙන හැටියට කියා ගන්න බැරි මේ අතීතය ගැන පශ්චාත්තාපේ සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තු නාකි නාකිච්චෝ කොච්චරක්වත් කුක්කුච්චේ ඉන්නේ වෙච්ච දේවල් ගැන ඉතින් පශ්චාත්තාප වෙලා චර්චුරු කරගෙන ඉනවා. ඉලන්දාරි ළමයිස්සෝ උද්දච්චේ ඉන්නේ. එකෙකුටවත් ගැලවෙන්නේ නැහැ. ඒක අතනින් ආවෙ නැත්නම් මෙතනින් ආවෙ. පොඩියොම් භාවනා කරනට එන්න සැලසුම් හදාන තියෙන්නේ මම දෙඤ්ඤම් මේ දර විභාගයට මම දෙඤ්ඤම් සම්මකොපරේ කියන නැත්නම් අඩුවන කර්මස්ථානාචාර්යවරයෙක් වෙන්නම් කියලා හරිනේ යන්නේ යන්නේ. ඉතින් ඉදිරියට යන්නේ හිත තරුංගලියට උලම් බැදුවා වගේ. ඉතින් අර නාකි ගොම්මාල්ලේ මේ කන්දක් අදිනට වගේ චරුචුරු ගගා අදින කෙනා ඉතින් අයියෝ ඊලන්දාරි කාලේ ආවනම් අපරාධිනේ ඒ දවස්වල පෙන්කල කියලා හිටියා දැන්නේ මේක මතක් වුණේ කියලා ඒකෙන් පශ්චාත්තාප. ඉතින් මේ දෙක තියෙන මනුස්සයාට අර ශක්තිය මැද තැනට යෙදෙන්නේ. උද්දච්ච කුච්ච දෙක පුදුම විදියට මේ දෙපැත්තට ඇදලා අතීත පිටුනත පශ්චාත්තාපේ සහ අනාගත පටිඝංකණය තිගැස්ම අපේ ජීවිතයේ ඇත්තටම අපි ජීවත් වෙන්නේ ඔන්න ඔය හීනේ විතරයි. භවනා කරන කෙනා විතරක් දන්නේ නැත්නම් අපි කවදාකවත් මැද නැහැ. හැම වෙලාවෙම අතීතය ගැන තැවෙනවා අනාගතය ගැන සීනමවනවා ශිලීලාරයක් මවනවා. ඉතින් ඒක ඉලන්දාරි කාලේ අනාගත සීනමාමාව ඉඳලා ඒක පාරට වැටෙනවා පශ්චාත්තාප වෙන තැන. ඉතින් මේක වුණාට පස්සේ කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මගේ හිත දැන් තියෙන ආනපනනේ පශ්චාත්තාප හිතක කියලා ඒක ආධිනානුපස්සනාවේ ප්‍රයෝජනයක්, දක්ෂකමක්, ලාභයක්. ඒකෙන් මගේ හිතේ තියෙන අනාගත පටිකංකනේ තිගැස්මක කියලා ආනපන නෙවෙයි කියලා හරියටම කියන්න පුළුවන් නම් එයා උපචාර අවස්ථාවේ ඉන්නේ යාට බොහොම ලේසි අර්පණාවකට යනවා. නමුත් මේ කියන එක තක්ෂමක් කියලා නෙමෙයි හිතන්නේ. ඒකම වසන් ගන්න හදනවා. වසන් ගන්න නැතුව මේක මතු කරන එක තමයි ආදීනවන පස්සනාවේදී කරන්නේ මම කොහොමඩත් ගුටි කනවා මෙයාගෙන්. ඒ නිසා මේ ගුටි කන්නේ කොහෙන්ද? මොකද්ද වෙන්නේ කියලා හරියට කියන්න පුළුවන් නම් ඒක බුද්ධ ඥානසික කියන දාස භාවයකින් මිදීමක් වගේ කියලා. අපි අතීතය පිළිබඳ පශ්චාත්තාපීම සහ අනාගතය පිළිබඳ අතුන් හැදීම දාශ භාවයක්. එහෙම නැත්නම් දියකඩකට පුංචි උහුලඟක් වැදිලා දියකඩ රැලි මල තලි මල නගිනවනම් මූණ වැලුවට මූණ පේන්නේ අඩිය පේන්නේ ඉතින් තමයි තේරුම් ගන්න පුළුවන් නම් මේ தත්ත්වය දැන් තියෙන්නේ කියලා අස්පන අපිට ලොකුම ජයග්‍රහණය. මයිලඟ දැන් තියෙන හිත පශ්චාත්තාපය. මයිලඟ හිත තියෙන අනාගත පටිකංකණය කියලා දන්න ගතිය වර්තමානයේ ව නැති දේත් එක්ක සංසන්දනය වෙනකොට බුදු හිතත් ඔච්චරයි. බුදුහමර කියලා වෙනම හිතක් නැහැ. උන්වහන්සේ හරියටම දන්නවා අතීතය ගැන මං හිතනවා. අනාගතය ගැන හිතනවා. අපි හිතන්නේ ඇත්තටම කවදාකවත් බුදු දන්වාන්සට එහෙම නීවරණ එන එකක් නෑ. යප්පේ බුදු හිතනේ කියලා. මොකද සරුවචනස කියනවා මම විවේකීව කැලේකට වෙලා ඉන්න වෙලාවේ මට නිකමට හිතුණලු. අනේ මේ රජවරු මේ දුප්පත් මිනිසුන්ගෙන් බදු ගන්න නැත්තම් කොච්චර වටිනවද කියලා. හිටිනකොටම පිටිපස්සෙන් කළු මං ඕකනේ කිව්වේ ගිහි ගියත් හරින්න බෑ කියලා හිටියන් දැන් රජ වෙන්න තිබුණානේ අඩු ගානේ මේ කිඹුල්වත්පුරේදී පුළුවන් බදු නැති කරලා ඉන්න කියලා හැරලා බලනකොට මාර මස්සිනා. අර හිතවිල්ල එනවත් එක්කම යවිලා ජග් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ තනාගත පටිකම් කරන් තිබිලා තියෙනවා. මටත් ඉස්සරහට මේ ලෝකයේ රජ කෙනෙක් වෙලා රජුරු අසීමිත අයබදු අය කරන්නේ නැත්තම් හොඳද කියලා හිතෙන හිතවිල්ල බුදුන්සයි ඒක හරියටම හිතවිල්ල දැක්කා. ඒක එන්නකොටම මාරපාක්ෂික වුණා. නීවරණයටපත් වුණා. ආවේ මාරමසිනා කියලා දැනගත්තා. ඒක අද අපිට සූත්‍රයක් වෙලා තියෙනවා. අපිට බණක් වෙලා තියෙනවා. යෝගාවචරය කවද්ද කියන්නේ? යෝගාවචරය කවද මේ හිතවිල්ල කොටු කරන්නේ? හරියට වාර්තා කරන්න පුළුවන් ඉන්නේ කවද්ද? ඒකට කොච්චරක් අපි ආධිනවන පස්සනා වින්න ඕනේද? ඒ නිසා මේ නීවරණ පිළිබඳව හැදෑරීම ඒක ඇත්තටම අමාරුයි. අමාරු වුණාට හරි සෙල්ලක්කාරයි ඒක. හරිම సౌందర్యාත්මකයි. අපි හැම වෙලාවෙම බලන්න ඕන එකකින් තර වෙනවා. අපිට තියෙන දැනට කොයි එක්කනද ඉස්සරහට වෙලා ඉන්නේ කියලා ඒක නදකින්න පතන් කියන වෙනුවට ඒකේ ගති ලකුණු ටිකක් බලන්න ආදීනව දක්නාසුරු ගති දකින්න වර්ග ජයගෙන තියෙනවා ආයෙත් අහු වෙන්න ඕන ඒ නිසා මාගේ මට හිතෙන්නේ ආදීනව කියලා මේ වැරද්ද දැක දැක වැරද්ද අස්පනා පිට ලේ පිට තියේදී නොසලී බලනින්න මල දැන් උද්දච්ච කුච්ච තියෙනවා කමන්නේ හදිස් වෙන්න එපා කලබල වෙන්න එපා ඔන්න මෙයා ආපුවම වැඩේ කරන්න හැටි කියලා බලන ඉන්න පුළුවන් නම් ඒක විශාල ශ්‍රේෂ්ඨ පෞරුෂත්වයක් ඒක අපි භාවනා කරන ලෝකෙට විතරයි ඒක අදාළ වෙන්නේ බුද්ධ ඝන ලෝකෙට, දන් දෙන ලෝකෙට, සිල් රකින්න ලෝකෙට අහු වෙන්නේ මේ සමත භාවනා කරන කෙනට ඒ වගේම විචිකිච්ඡාවට පස්සේ සැකය. ඔය ඔක්කොමත් නීවරණ නැතුව තියදී සැකේ තියෙන ඉඩ තියෙනවා. ඒ හිත බුදුජානන්සේ සඳහන් කර තිනේ සැකය දන්නේ නැතුව සැකයට පොහොර දාන නැත්තම් සැකේ ප්‍රඥාවක් කියලා හිතන්නේ. ඒ සැකේ ප්‍රඥාවක් කියන හිතන එක්කනා කාන්තාරයක අතරමං වෙච්ච කෙනෙක් වගේ කියලා. ව්‍යාග යක්ෂ ප්‍රේතයන්ට අහුවෙලා මැරෙනවා. හරි පාර යද්දි හැම වෙලාවෙම අපි සැක කරනවා. කක්ක කොටේ යද්දි නීවරණ තීදි ගාලල්ල. ඒක තමයි පෘථජන ජීවිතය. හරි පාර යනකොට ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ සමදේද භාවනාද ඉස්සර හරියට ප්‍රශ්න. ගෙදරිනුට මුකුත් නැහැ. තොග්ග පිටින් නීවරණ වල ඉන්නේ. අනිත් අයට උපදේශුත් දෙනවා. සූපසාත්‍රේ මෙහිමයි කෑම හදන්නේ. මෙහිමයි ගෙවල් අලංකාර කරන්නේ. අනිකට උපදෙස් දෙන්නේ කායිමත් අහන්නේ. ජීන්සා මේ සැකය ඒ කාන්තාරයක තනිවෙච්ච ගතිය ශ්‍රද්ධාවෙන් කපනකොට තේරෙනවා බුදුරජාණන් අපිට එන්න තියෙන දුක් කොච්චරක් අයින් කරලා තියෙනවද අපෙන් කියලා. අප වෙත පැමිණෙන තියෙන විශාල දුක්ඛඳක් බුදු ඇදහිීමෙන් බුදුහාමුදුරුවෝ ඇදහිීමෙන් විචිකිච්ඡා නොකිරීමෙන් වෙන දෙයක් වෙච්ච අය මම මේ කරනවා කියන එකෙන් ඉදිරියට යන්න පුළුවන් වුණොත් යෝගාවචරේකට මේ හැම ප්‍රශ්නයකම හැම ප්‍රපංචයකම හැම කල්පනා කිරීම අපිට උත්තර නැහැ අපිට තියෙන්නේ ඒක වෙනුවට සතිය පිටවන එකයි ඒ වෙනුවට ඒ උත්තර කල්පනා කරන්න ගියාම මඩ කැලචිච්ච වතුරක් වගේ ඒකේ ප්‍රතිබිම්බෙ පෙන්වන්නේ අඩිය පෙන්වන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විචිකිච්ඡාව ප්‍රශ්න ප්‍රඥාව විදිහට මේ වංච කරනවා ඉතින් ඒ නිසා කාටවත් අල්ලන්න අමාරුයි මම මම මේ ප්‍රශ්න අහන නැත්නම් මේ විචිකිච්ඡා කරන මේ සැක කරන මූලේ කොහෙන් දෙන්නේ කියලා. හිතනවා නෑ මේ ධම්මවිචය නැත්නම් මේක විමර්ශන නුවණ මෙහෙම නැත්නම් මේ ප්‍රඥාව කියලා එන්නේ පටලවිල්ල අයින් කරන්න ආදීනවානුපස්සනාව තියෙනවා. ඉතින් මේ eh, කොටස මේ මේ ප්‍රදේශය මේ මේ භාවනාදී මේ තියෙන තැන භාවනාවේ අන්තිම ඕජාව තියෙන තැන. හරිම රසවත්. හරීම මේ මිහිරියාවක් තියෙන තැනක් අල්ලගත්ත කෙනා. අල්ලගත්ත කෙනෙක් ඒකටම ඇඹරලා යනවා. නැවත නැවතත් ඇඹරලා යනවා. ඉතින් ඒ නිසා මේක කඩින් පරීක්ෂණයක් වගේ යම් කිසි කෙනෙකුට ඒක මම ওই විශ්ව කරපු ක්‍රමයේ ගොඩාක් වෙලාවට විපස්සනාට බර ක්‍රමයක් සමතේදී මේවට වෙන වෙන උපක්‍රම තියෙනවා. ඒක එකක්වත් මම අයින් කරන්න හදනව නෙවෙයි. නමුත් අපිට හම්බෙලා තියෙන ජීවිත අභියෝගය දිහා බලනකොට අපිට තියෙන මේ වගේ හරියටම කෙලින්ම සතුටට මුහුණ දීලා සතුටත් එක්ක කෙලින්ම රණ්ඩු කරන එක. මග ඇරලා යන එකක්වත් සතුටට වෙන ක්‍රම කරන්න හරියන්නේ නැහැ. ඉතින් ඒ දේ කරගෙන යනකොට වැටෙනවා, තුවාල වෙනවා, අඬු කැඩෙනවා කියලා කියන්නේ හටනේ. ඒකයි සතුටු වෙන්න ඕනේ. අපි මේ අඬ කඩා ගන්නේ ලාභයට සත්කාරයකට නෙවෙයි. මේ නීවරණ ටික යටපත් කරන්න කියලා. ඒ ආදීනවානුපස්සනාව ගත්ත මනුස්සයාගේ ඇතිවෙනේ ආකල්පමේ වෙනස ස්ථිරසාර එකක් නෙවෙයි. ස්ථිරසාර වෙනසක් වෙන්නේ තාම. නමුත් ඒකෙන් තමයි ඉදිරියට යන ගැම්ම ඇති කරන්නේ. ඉතින් මට දේශනා හමාර කරමින් කියන්න තියෙන්නේ මේක පිළිබඳව මෙතෙක් කියපු ඔක්කොම පිළිබඳව සාරාංශ කරනවා නම් තමන් මෙතෙක්කල් කරපු සෑම වැරද්දක්ම අදාහ ගන්න මිනිස්සයාට නිවනත් ළඟයි භාවනාවත් ලේසි. හැම වැරද්දක්ම අපිට මොනදෝ කියලා දීලා තියෙනවා. ඒව වැරදි නෙවෙයි වෙස්වලාගෙන ආපු ගුරුවරු වගේ. ඒ නිසා හැම වැරද්දක් කරාම ඉදිරියට ඇවිල්ලා තාමත් ඉන්නවා අපි බෙල්ල කඩා ගන්න නැතුව. තාම තල්ල කැඩිලා නැහනේ. මේක තමයි ඉස්සරහට තියෙන කියලා කිසිම වැරද්දකට පශ්චාත්තාප වෙන්න එපා. මොකද අපි මේ භාවනා කරන්නේ භාවනා කරන්න වාඩි වෙන වැරදි කරන්නේ නෙවෙයි. සිද්ධ වෙන දෙයට කරන්න දෙයක් නෑ අපිට අවශ්‍ය කරලා තියෙන දේ ඒකට පශ්චාත්තාප පශ්චාත්තාප නොවි ඉදිරියට යන එකයි ඒ තමයි වැරද්ද දැක දැකත් ආදීනව දැක දැකත් ඒක දිහා නොසලෙන මනසකින් බලන්න පුළුවන්කම තියෙනවා නිවනේ පුංචි සුවඳක් නිවන කියන පුංචි සුවඳක් නොසලෙන මනසක පුංචි සුවඳක් තහදී ගුණයක පුංචි සුවඳක් එන්න පටන් ගන්නවා. ඉතින් සීල දිනාටම මේ සුවඳ අත්විඳ ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සනචි මුදා වේවා කියලා ප්‍රාර්ථනා